සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යටි අන්තට ශිරි සමනල සීනාසනය මුල් කරගෙන මේ වගේ දවසේ වැඩපිළිවෙල කරන හැම වෙලාවකම මේ පැය වෙන් කර ගන්න ධර්ම දේශනාවක් සඳහා විකදී ආරාධනා කරා මේ ධර්ම දේශනාවල් සේරම එක ගුණුවකට එහෙම නැත්නම් ඒක මාලාවකට සකස් වෙන විදිහට දේශනා කරමු කියලා. ඒ සඳහා අපි මහා මංගල සූත්‍රයේ සිංහල බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. මහා මංගල සූත්‍රය අනුව තමයි දේශනා පවත්වාගෙන යන්නේ. ඉතින් පසුගිය දවස්වල අපි කරපු දේශනාවල මේ ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්‍රමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමන් කියන එකේ ආරති විරති පාපා කියන එකත් මජ්ජපානාච සංයමෝ කියන එකත් සාකච්ඡා කරන්න යෙදුනා මේ ඉස්සරලා අවස්ථාවල අදාපි ඉස්සරහට ගන්න හදන්නේ අප්‍රමාදෝච ධම්මේසු කියන පදය. එතකොට අප්‍රමාදය කියන පදයයි අපි මේ විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ධර්මයන් කෙරෙහි හොඳ වැඩ කෙරෙහි අප්‍රමාද වෙනවා නම් ඒක උත්තරම මංගලයක් කියන එකයි සරුවචනාංශගේ ප්‍රකාශය. ඉතින් ඉස්සරලා දෙවියන් අතර මනුෂ්‍යයන් අතර කෝලාහලයක් තිබුණා. මොකද්ද උත්තර මංගලයේ කියලා දැනගන්න දැන් මේ <coughs> සරුවචනාංශයේ ඒකට සරුවචන විග්‍රහයක් කරගෙන යන අවස්ථාව. ඉතින් මේ එක එක එක එකක් පෙළගස්වගෙන යනවා. අපි දන්නවා ඒක පටන් අරගත්තේ අසේවනාච බාලාණන් පණ්ඩිතානංච සේවනාදි වශයෙන් බොහෝමත්ම දෛනික ගෙදර දොර ජීවිතයෙන් පටන් අරගෙන දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන්ගේ ඇතුළත ගුණ කණ්ඩායමයකට නැත්තම් ආධ්‍යාත්මික පැත්තට ක්‍රමයෙන් ක්‍රමයෙන් ලං වෙලා තියෙනවා. සමාජික එහෙම නැත්නම් කියනවා ආචාර ධර්ම පැත්තෙන් සීලයක් පැත්තෙන් සකච්ඡා කරගෙන කරගෙන ඇවිල්ලා ඒ මංගල කරුණු Tamanට පෑහිලා සීහිලා තියෙනවනම් පුද්ගලයේ තමන්ගේ හිත හදන වැඩ පිළිවෙල ආධ්‍යාත්මයේ හදන වැඩ පිළිවෙලට ආව ගතිය කොයි මේ ගාතාවේ තේරෙන්නේ ආර්ති විරති පාපා පාපයන්ගෙන් වෙන් වීමත් මජ්ජපානාච සංයමෝ මේ මදයට ප්‍රමාදයට හේතු වෙන දේවල් වලින් හික්මීමත් ඊගාට ධර්මයන් කෙරෙහි අප්‍රමාද වීමත් කියන පද තුනයි වචනාර්ථයෙන් ගන්න තියෙන්නේ. ඒකෙන් අපි අද අප්‍රමාදෝච ධම්මේසු කියන එක විස්තරයට බහින්න ඉස්සර වෙලයි මේ පසුබිම් පිළිබඳව මතක් කිරීමක් කරන්න යෙදුනේ. ඉතින් මේ තුනේම බැලුවහම ආරති විරති පාපා කියන එක අපේ ජීඳා ජීවිතේ ඉච්චර පාවිච්චි වෙන වචනයක් නෙවෙයි. විරතිය පාපයෙන් වෙන්වීම කියලා නම් සාමාන්‍ය ගන්න පුළුවන්. මජ්ජපානාජ්ජ සංයමෝ කියන එක බොහෝම ප්‍රසිද්ධ ධර්මයක්. අපි දන්නවා මදේට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය එදා ඉඳලා අද දක්වාම ලෝකේ පැවතිච්ච නපුරු දෙයක් මිනිස්සයා කරපු ඉතින් ඒකට කවුරුත් වගේ නරක දෙයක් විදිහට වශයෙන් ලෝකයා පිළි අරගෙන තිබිලා තියෙනවා පන්සිල් වලට ගැටෙන දෙයක් ඒක අප්‍රමාදයට ප්‍රතිවිරුද්ධ පක්ෂයේ හිටිනවා නමුත් බලනකොට මේ මත්පැන එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය එතන ස්ත්‍රී දූර්තය එහෙම නැත්නම් අක්ඛු දූර්තය කියන සූදුව වගේ දේවල් විතරක් නෙවෙයි හැම කෙනාම ඉන්නේ මත් වෙලා තමයි අන්නේ ඒක ගැන බැලුවොත් අපිට මේ මත්පැන් පානය කිරීම එහෙම නැත්නම් මත් කුඩු භාවිතා කිරීම වගේ නරකයකට කාටවත් දොස් කියන්න බෑ සූත්‍රයේ ගම්භීරාත්වයෙන් බැලුවොත් හැම කෙනාව මදයට සහ පමාදයට හේතු වෙන කරුණු තමයි හොයමින් ගත කරන්නේ එහෙම නැත්නම් ඒකේ තමයි හිත අභිරමණය කරන්නේ ඒක හොඳට තේරෙනවා අපි අප්‍රමාදයේ කියලා එළඹ සිටීම කියලා නැත්නම් සිහිය පවත්නවා කියලා වර්තමානයේට හිතගන්න එළඹ සිටි සිහිය තියාගන්න ගත්තොත් ඒකට තමයි අපි වැඩියෙන්ම ද්වේෂ කරන්නේ. කිසිම කෙනෙකුගේ හිතක් මේ වර්තමානයේ හිත පවත්වන්න කිසිම කැමැත්තක් නැහැ. හිත පුළුවන් තරම් මදයට පමාදයට හේතු වෙන දේවල් වලට පයින්නවා. ඉතින් ඒ නිසා අපිට පේනවා අප්‍රමාදයට වෛර කිරීම තමයි අපි සංසාරේ පුරාවට කරගෙන අවිලා තියෙන්නේ. එහෙම නැතුව අප්‍රමාදය අමාරු දෙයක් නෙවෙයි. දුර්ලභ දෙයක්වත් නෙවෙයි. නමුත් අපේ හිත අර දුවනාස්සේ කුඩ අලුපූල් ගෙඩියක් තිබ්බා වගේ වර්තමානයේ හිත පවත්වන්න ගියාම දහසකුත් එකක් නිදහතර කරනු දීලා එක්කෝ ඊයට එක්කෝ හෙටට පයින්නවා. එක්ක වෙන තැනකට පයින්නවා එක්ක වෙන කෙනෙක් ගැන හිතනවා මේ සෑම වෙලාවකම මදයක් ප්‍රමාදයක් සිද්ධ වෙනවා ඉතින් මදේ ප්‍රමාදයට ඍජු බලපෑමක් මධ්‍යසාර වලින් මත්පැන් වලින් සිදු වුණාට ඒ භාවනා නොකරන ප්‍රමාදයේ අප්‍රමාදයටපත් නොවි ඉන්න හැම කෙනාම කොයි වෙලාවත් ඉන්නේ මෙන්න මෙවැනි මත්වීමක. ඉතින් ඒ බව තේරෙන්නේ යම් කිසි කෙනෙක් අප්‍රමාදයට උත්සාහ කරාට පස්සේ සතිය පිහිටවන්න උත්සාහ කරාට පස්සේ එතකොට තේරෙන පටන් අර ගන්නවා අපේ හිත මොන ආලවට්ටම් පෑවත් මොන දහංගට දැම්මත් එයා කවදාකවත් වර්තමානයේ ඉඳ කැමති නැහැ වර්තමානයේ නොයීමට නොසිටීමට නොඑළඹී සිටීමට කරන්න තියෙන හැම වැඩක්ම කරනවා. ඉතින් ඒ නිසා ඒක කොටු කරලා ඒ බව තේරුම් ගතට පස්සේ අපි කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැති බවත් අපි කාගේදෝ න්‍යාය පත්‍රයකට පහඳින බවත් කඹරන බවත් තේරුම් ගත්ත කෙනාට විතරයි තමන්ගේ ප්‍රකෘති ශක්තිය නැත්නම් තමන්ගේ හික්මීම මේ අප්‍රමාදයේ දිහාවට යොමු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ලොකු මේ ආත්ම නිෂේධනයක් සිද්ධ වෙනවා. තමන්ට තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. තමන්ට තමන් ගැන මොකද්ද මම මේ කරන්නේ කියන එක පිළිබඳව හැඟීමක් නිසා අප්‍රමාදයේ පිහිටියත් නුරුස්නා ගතියක් එනවා. හිත අප්‍රමාදයට යනවා. නමුත් නුරුස්නා ගතියකට එනවා. නුරුස්නා ගතියකට එන තමන්ට තමන් දෙස් දෙන්න පටන් අර ගන්නවා. මේ භාවනා කරන්න ගියාට පස්සේ මේ තමන්ට තමන් ගැන දොස් කියා ගන්න ගතිය වැඩි වෙලා තියෙනවා. අනුන්ගේ දොස් වෙන ගතිය වැඩි වෙලා තියෙනවා. ඇයි මේ ලෝකෙට මේට වැඩිය හොඳින් වැඩ කරන්න බැරි කියලා අකුරට වැඩ නොවීම පිළිබඳව අමතර දුක් ගන්න ගතියකට එනවා. ඒ නිසා අප්‍රමාදයේ යෙදිච්ච හැම කෙනාත් එක්කම කතා කරනකොට එයාට අප්‍රමාදයේ හරි ගිහිල්ලා තියෙනවා නම් සතිය හරි ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම නුරුස්නා ගතිය වැඩි වෙලා තියෙනවා. ඒක පහ අමර තාලෙට අරියාදු තාලයකට පිටලා තියෙන්නේ. ඒ වගේම Taman Taman ගැන වෙනදට වැඩිය දොස් කියා ගන්න ගතිය අප්‍රමාදයත් එක්ක නියුන් සහෝදරෙක් වගේ යනවා. ඒ නිසා අනුන්ට දොස් කියන්න පෙළඹෙනවා. ඒ අප්‍රමාද වෙන කෙනාට වෙනදට වඩා අනුන්ගේ දොස් කියන නැමියාවක් ගැම්මක් එනවා. ඒකම මේට වැඩිය ලෝකේ පිළිවෙලකට අකුරට වැඩ කරන්න පුළුවන් ගතියක් පේන්න තියෙනවා. ඉතින් මේක තමයි භාවනා ලෝකේ තියෙන කන්දොස් ක්‍රියාව. මේක තමයි භාවනා ලෝකේ තියෙන කණපින්දම. නමුත් මේ භාවනා දියුණු වෙන කෙනෙක්ගේ ලක්ෂණ. භාවනා දියුණු වෙන කෙනෙක්ගේ ලක්ෂණ හතරයි. අපිට ඒක නැවත නැවත සාකච්ඡා කරනවා අපිට තේරෙනවා මේක මොනතරම් විහිළුවක්ද කියලා. භාවනා නොකරන කාලේ නොතිබිච්ච මේ කන්දොස් ක්‍රියාවක් එහෙම නැත්නම් හිත කරදර ගැනීමක් සිදු වෙනවා. ඉතින් මේක අද පැමිණිච්ච එකක් නෙවෙයි සර්වඥාන්සේ වැඩ ඉන කාලෙම තිබිච්ච දෙයක් මේකට ලක් වෙච්ච වැදගත් චරිතයක් තමයි මේ පසේ නදී කොසල් රජුරෝ පසේ නදී කොසල් රජුරෝ බොහොම මේ රාජ්‍ය තන්ත්‍රයට කැමැති නිතරම අනුන්ගේ දේශ අල්ලගන්න කැමැති ලොකු අන්තපුරයක් තියෙන විශාල කාන්තා පිටිසක් ඇතුළු නුවර රඳවගෙන හිටපු බත් කන්න ගියාම කෙලෝරක් නැතෝ බත් කන පුදුම රාජ්‍ය ආශාවක් තිබුණු රජ කෙනෙක්. නමුත් මේ රජුරු හරීම අවංක ගතියකුත් පෙන්ලා තියෙනවා. ශ්‍රද්ධාවක් පිළිච්ච ගතියක් තියෙනවා. ඉතින් මේ රජුරෝ කල්පනා කරනවලු වරින් වර සරුවචනාංශය දකින්න ඒ ජේතවනාරාමයට ගියාම පුදුමාකාර සාන්තියක් තියෙනවා. සරුවචනanse දැකපු වෙලාවට හිතා ගන්න බැරි තරම් අර තිබුණු ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා කොච්චර සාන්තියක්ද මේ ਸਰවචනන්සේ ළඟ හිටියත් ධර්මයේ කතා කරනකොට කොච්චර හොඳද කියලා. එතකොට තමන්ගේ රාජ්‍ය ප්‍රශ්න අමතක වෙනවා. නමුත් රජුරෝ නැවත රාජමාලිගාවට ගිහිල්ලා මේ රාජසීතිය බුද්ධ විදිනකොට ਸਰවචනන්සේ අමතක වෙනවා. ਸਰවචනසනක් ඉන්නවද යන්න ඕනේද මගේ මේ යුතුයකම් විශ්ත ඕනේද මොකක්වත් නැහැ. ඉතින් මේ රජුරෝ හරි පොල්පිට පාගනවා වගේ මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. තව ඉතින් කල්පනා කරගෙන ඉඳලා දවසක් සරුවචනාංශ ළඟට ගිහිල්ලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ මම රාජ්‍ය තන්ත්‍රයේ gedaratore වැඩ කරන්න ගියොත් ඔබ වහන්සේ කෙරේ තියෙන යුතුයකම් පැහැරගෙනවා. ඔබ වහන්සේ ළඟට එල බොහොම සන්තෝෂෙන් ඉනොට මගේ රස්සාවේ වැඩ රාජකාරී වැඩ පැහැරගෙනවා. ඔබ වහන්සේගේ සර්වඥතාඥාණයට නැද්ද මෙන්න මේ දෙකම උනන්දු කරන එක ධර්මයක්. මේක කරනකොට අරක වැඩනවා මේක වෙනකොට අරක කරනවා. අතිවික අතිමහා බන්තේ ඒකෝ ධම්මෝ උබවත්තෝ සමාධි සමතිග්ගහිය තිට්ඨති සම්පරායිකං චේව ditta ධම්මිකං චේවාති. chance මේ ඊතර දොරේ වැඩක් දිනු කරන මගේ ආධ්‍යාත්මයක් දිනු කරන තනි ධර්මයක් ඔබ වහන්සේ ළඟ නැද්ද? සෝපාන්සිකේ සර්වඥතා ඥානෙ. මේ සර්වඥාන්ස කියලා තියෙනවා කියන්නේ. අනේ ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පා කරලා අපි වගේ මේ දෙකට දෙතෑවරලා ඉන්න රාජකාරී බහුල ශාසනයටත් කැමැති අපි ගැන අනුකම්පා කරලා මේ ඒකෝ ධම්මෝ එකම ධර්මය අපිට කියන්නේ. ඒතකොට සරුවචනන්සේ කියනවා අපමාදෝකෝ මහරජේ ඒකෝ ධම්මෝ උබෝ අත්තෝ සමදිග්ගය තිට්ඨති සම්පරායිකං චේව අත්තෝ තිට්ඨමිකං චේවාදී. මහරජා මගේ ඥාණයට ගැළපෙන වැටහෙන සර්වඥතා ඥාණයට ගැළපෙන gedara dore වැඩත් ආධ්‍යාත්මික වැඩත් දෙකම උනන්දු කරන ධර්මය තමයි අප්‍රමාදී. ඒ නිසා යම් කිසි කෙනෙක් අප්‍රමාදේ වඩනවා නම් ඒ මනුස්සයාට gedara dore සාමය ආධ්‍යාත්මික දියුණුව ආර්ථික දියුණුවත් ලැබෙන අතර තමන්ගේ සාසනික වැඩ අභ්‍යන්තර සාසනික වැඩ දෙකම කරන්න පුළුවන්. ඉතින් මේක මේ බුද්ධ ජයන්ති විතර වගේ එනකන් ආයශ්‍රයක් යට ගිය ප්‍රශ්නයක්. දැන් ආයෙත් අවුරුදු 30 40 ක විතර ඉඳලා බෞද්ධ බෞද්ධ සියලු දෙනා අතර මෙවැනි ධර්මයක අවශ්‍යතාවය පෙන්ලා තියෙනවා. මොකද ලෝකේ ගොඩාක් දියුණු වුණා ශීක්‍රෙන් විද්‍යානුකූල දියුණු වෙනකොට අධ්‍යාත්මෙ පිරෙන්න පටන් ගත්තා. සදාචාරය නැති වුණා. අම්මට තාත්තට සලකන්නේ නැහැ. අධ්‍යාපනයට සලකන්නේ නැහැ. දරුවෝ දන්නත්තර වෙන ගතියක් තිබුණා. ඉතින් ඒ නිසා අසහනෙ වැඩි වුණා. පිස්සු රෝග කායික මානසික රෝග වැඩි වුණා. ඒ නිසා හොයාන හොයන යනකොට දැන් ආයෙසරයක් ඒක විද්‍යානුකූල ක්‍රමයට මේ අප්‍රමාදය නැවත ආය හඳුන්ලා දෙනවා. gedara dudare වැඩටත් ආධ්‍යාත්මික වැඩටත් දෙකටම මේ එළඹ සිටීම ඉතාමත් වැදගත් කියලා. ඉතින් එවැනි දෙයක් බටහිර රටවල් වල දැන් විශේෂයෙන් පන්ති කාමරවල උගන්වන්න පටන් ගන්න තියෙනවා මේ Tamange ශරීරයට එළඹ සිටීම. අපි මෙතෙක් කල් කිරුවේ භූගෝලයට එළඹ හිටනවා කියලා ලෝකයේ බාහිර දේවල් හෙව්වා. ඉතිහාසයට එළඹ සිටියයි කියලා අතීත දේවල් හෙව්වා. විද්‍යාන කුල ගවේෂණ කියලා පරදේශ පර සක්වලට ගිහිල්ලා හෙව්වා. නමුත් ඒ හොයන කෙනාගේ ආධ්‍යාත්මික ගැන හැඟීමක් ඒ පාඨමාලාවල තිබුණේ නැහැ. නමුත් මෑතක ඉඳලා එදියුන් රටවල් වලත් ආධ්‍යාත්මික ගැන සලකන දේවල් වලත් මේ එළඹ සිටි සීය අප්‍රමාදය කොහොමද කිට්ටු කරගන්නේ කියන එක මෑත යුගයේ තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ශ්‍රේෂ්ඨම දියුණුම දේ තමයි මේ අප්‍රමාදය කියන එක. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ආයශරයක් ධර්මයේ එළි වෙන්න පටන් ගන්න තියෙනවා. යට ගිහිලා තිබුණ දේ නොදැන හිටපු දේ. ඒක නිසා එවැනි වාතාවරණයක සිංහල බෞද්ධයාට නැවත අප්‍රමාදී කියලා දෙන්න ගියාම මේ ක්‍රමයට කිව්වහම අපිට ජාතික මේ ආගමික උරුමයක් වශයෙන් තියෙන මේ අප්‍රමාදයේ කෙරෙහි අලුත් අර්ථකථනයක් අලුත් වටිනාකමක් එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ අප්‍රමාදය මේ ගාථාවේ සඳහන් වෙන්නේ අප්‍රමාදෝච ධම්මේසු ධර්මයන් කෙරෙහි අප්‍රමාදයේ වීම. ඉතින් ඒක සරුවචන් වහන්සේ ওই ගණක මොග්ගල්ලාන වගේ සූත්‍රවල පෙන්නනවා. අනුපූබ්බ සික්ඛා අනුපූබ්බ කිරියා අනුපූබ්බ ප්‍රතිපදා විදිහට Taman ඉන්න තැනින් තියෙන දේෙන් පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට අනිවාර්යයෙන්ම වඩා හොඳ ක්‍රමයට ඉබේම තල්ලු වෙන ගතියක් හොඳෙත් තියෙනවා නරකෙත් තියෙනවා කියලා. යම් කිසි කෙනෙක් Taman නරක දේවල් වලට යෙදුනොත් මත්තැනට ඔය මජ්ජපානාච කියන ඊගාට බොන්නන් අතරට එකතු වුණාට පස්සේ සූදුවන්තයෙක් මේ සුරාන්තයෙක් වඩපත් වෙලා සම්පූර්ණ ජීවිත විනාශ වෙනකම්ම ඒකේ දිගටම කස කැවි කැවි කස කැවි කැවි මත්තනට ලොක් වෙන ලොල් වෙනවා වගේම අප්‍රමාදයට ලොල් චෙක්කන භාවනා කරන්න ගියේ කරාට භාවනා කරන අය හම්බ වෙලා බණහඬ ලැබිලා ඒ වාසුකම් ලැබිලා ස්වභාවික ක්‍රමයට එන තිබුණට වැඩිය ඒකෙත් ඉදිරියට යන ගතියට ඕපනයික කියලා බුදුරජාණන්සේ ධර්ම ගුණයක් පෙන්නනවා උපනයනය කරන සුළු ගතියක් තියෙනවා අවංකවම භාවනාට යෙදিলা කටයුතු කරන කෙනාට එවැනි භාවනා කරන අය හම්බ වෙලා ගැඹුරු ධර්ම අහන්න හම්බ වෙලා කල්යාණ මිත්‍රෝ ලැබිලා සුදුසු පරිසරය ලැබිලා එnde end end end end අදිශික්ඛ අදිචිත්ත අදිප්‍රඥා කියලා ක්‍රමයෙන් දියුණු වෙවි දියුණු වෙන යන ක්‍රමයක් මේ ධර්මයේ තියෙනවා. එහෙම තමයි සරුවචන් වහන්සේ අබුද්ධෝත්පාද කාලවල පවා තමන් වහන්සේගේ ඒ බෝධිසත්ව චරිතය රැකගත්තේ. ඉතින් අපිට එහෙම නෙමෙයි අපිට දැන් තියෙනවා බුද්ධෝත්පාද කාලයක් සරුවචනාංශේ ඉර ඇඳලා පෙන්නලා තියෙනවා. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ දැනට ලෝක ජනතාවත් එක්ක බලනකොට අපි පොඩි පිරිසක් බොහෝම ඉදිරියෙන් ඉන්නේ. අපි අපි විහිම දැනට දැනගෙන දැන දැන සතුන් මැරීමෙන් වෙන්වීම අපි ඒක ප්‍රතිපදාවක් වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම හොරකම් කිරීමෙන් වැළකීම දැන දැන දැක දැක අපි ප්‍රකාශ කරලා තියෙනවා. කාමීත්‍යචාරයෙන් මෙන් වෙලා තියෙනවා. ඒ බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් වෙන් වෙලා තියෙනවා. මේ අනුව බලනකොට ලෝකේ ඉන්න ජනගහණයෙන් ඉතාම සුළු පිරිසක් තමයි මේ කය වචන දෙක හික්මවා ගැනීම ප්‍රකාශිතව කරන්න. ඉතින් මේක අපිට මතක නැති වුණොත් අපි උගාක් කළාට ලැජ්ජාවටපත් වෙනවා. අපි තාමත් පස්සට යනවා කියලා නෑ. කොහොමඩක්වත් පස්සට නෙමෙයි අපි යන්නේ. ඊටාම සුළුතරයක අපි ඉන්නේ. ඒ සුළුතරේ වශයෙන් අපි දැනටමත් සතුම් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාම මිත්‍යාචාරයෙන්, බොරුවෙන් කෙලෙමින්, හිස්සතෙන් පරිසතෙන් වෙන් වෙලා ඉන්නවයි කියලා නිතරම ඒ ගැන එළප වාසිය කරන්න ඕනේ. සමාදම් වෙන්න ඕනේ. සමාදම් වෙලා එවැනි ප්‍රතිපත්ති ගරු කරන පිරිසක් එක්කම ගත කරනවා අපි කියන එක සීල ශික්ෂාව කියලා. ඒ සීල ශික්ෂාවේ දැන් අපි ඉන්න තැන ඉඳලා අදි සීල ශික්ෂාවට යන එක. මේට වඩා ප්‍රතිපත්තියට හික්මීමට යෙදී ගත කිරීම තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියන්නේ අපි නරක අතහැරලා හොඳ වුණාට පස්සේ හොඳයි කියලා සන්තෝෂ වෙනව නෙවෙයි හොඳේ සමාදන් වෙලා වඩා හොඳට සැලකිලිමත් වෙනවා. වඩා හොඳට විමසිලිමත් වෙනවා. ඉතින් මේ වගේ දවසක අපි වෙන් වෙලා මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඉල කරන්නේ හොඳට සීලයක සමාදන් වෙලා ඒ සීලේ වඩා හොඳින් ආරක්ෂා කරමින් වැඩි හොඳට යන්නේ එකයි. අන්නේ වැඩි හොඳට යෑමේ කටයුත්තට තමයි මෙතන අප්‍රමාදී කියලා කියන්නේ. ඉතින් ඒක නිසා සීලේ වශයෙන් මේ අප්‍රමාදය වර්ණ ගන්න පුළුවන් හොඳින් වඩා හොඳට යෑම. ඒ වාගේම පැත්තක් තියෙනවා අප්‍රමාදී කියලා අපි කල යුතු යුතුයකන් ටික වඩා හොඳින් කරන අතර සිල්ලතික විසින් නොකල යුතු නොපනත්කම් රාශියක් තියෙනවා. අන්නේ නොපනත්කම් පුළුවන් තරම් පිටු දකින්න ඕනේ. ඒක කරන්නේ නැතුව ඒ නොපනත්කම් පිටු දකින්න නැතුව කොච්චර හොඳ වෙන්න හැදුවත් හරියන්නේ නැහැ. ඒක කියනවනම් අපි අපිට ලැබුණොත් ධාතුන් වහන්සේ නමක් අපිට ඒක කුස්සිය ලිග්ගල උඩ තියලා හරියන්නේ නැහැ. කක්කුසිය තියලා හරියන්නේත් නැහැ. අපි ඒක කරඬුවක තැම්පත් කරලා උඩකින් තියන්න ඕන. එහෙම නැත්නම් ධාතුන් වහන්සේ එතන හිටින්නේ නැහැ. ඒ නිසා අපි යම් සීලයක් රකින්නවනම් ඒ සීලය රකින්න කෙනාට නොපනත්කම් තියෙනවනේ. සාමාන්‍ය පුද්ගලයාට නෙවෙයි සීල් ලකින්නට ගැළපෙන්නේ නැති දේවල් තියෙනවා. ඒවා දැනගෙන හිමීට හිමීට අයින් කරන්න ඕන. ඉතින් ඒකත් අධිශීල ශික්ෂාවට වැටෙනවා. දැන් මේ භාවනා කරන පිරිස අතර කතා බතා නොකර තමන්ගේ විවේකය රැක ගන්න දැන ගන්න ඕනේ. තමන්ගේ අනුන්ගේ නිදහසට බාධා කරන්න එපා. ස්ථාන පිරිසිදු රකින්න ඕනේ. ඒකව සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය දේවල් නෙවෙයි. නමුත් මේ වගේ තැනකට ආපු කෙනාගේ සදාචාරය කියන්නේ ඒක. ඉතින් අපි නැවත නැවත ඒක තන හම්බෙරොත් අපි නිතරම ඒක ගැන සැලකිලිමත් වෙනවා. මෙතෙන් දෙන්නේ ඇයි හොඳයි කා පවත් ගන්න නෙවෙයි. වගතුග කතා කරන්න නෙවෙයි. නිසා ආවට පස්සේ වචී දුස්චරිත නෙවෙයි වචනේ පාවිච්චි කිරීමත් අඩු කරනවා. ක්‍රියාකාරකම් පුළුවන් තරම් අඩු කරලා අපි කරන්නේ පිරිසිදුව රැකගෙන අනුන්ටත් භාවනා කරන්න වාතාවරණයට සලකලා දීලා ඒ හික්මෙනවා සීතල වෙනවා සිල් රකින්නවා ශිෂ්ටාචාර වෙනවා. මේක අපේ අම්මලා තාත්තලා උගන්වන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලාවත් මේක දන්නේ නැහැ සමහරවිට. මේක ඊට වැඩිය වෙනස් එකක්. මේ සීල ශික්ෂාවේ අදි සීල ශික්ෂාව එන්න එන්න ප්‍රතිතද කර ගැනීම කරන්න ඕනේ. ඉතින් දෙන්නේකොට ඒක සමාන නෑ මේකේ. නීති පද්ධතියක් තිබුණාට හැම කෙනාම දරගන්න ඕනේ පුළු පුළුවන් ප්‍රමාණය ඒ සීලේ වඩ වඩාත් රැකෙන විදිහට කටයුතු කරනකොට අපිට මෙතන සාමාන්‍ය ලෝක භාෂාවෙන් කියන ඊයේ 10 දෙනෙක් හිටියනම් හෙට ඒ ඊට මෙමෙ ඒ කාලෙම 20කට දාලා කරන්න පුළුවන් ගැටුමක් එන්නේ නැහැ. අනිත් දවසේ 30 40 50 60 100 දක්වා උනස් වෙනක වැඩි වුණාට ලස්සනට වැඩ පිළිවෙල යනවා මොකද හේතුව දවසින් දවස දවසින් දවස පිරිස හික්මන ගතිය නිසා. එහෙම තමයි සීල ශික්ෂාවේ වාසිය ලැබෙන්නේ විශාල පිරිසක් එක තැන හිටියට එක්කෙනෙක් දෙන්නෙක් හිටිය තරම්වත් හැලහැප්පිලක් නැහැ කලගෝසාවක් නැහැ නිස්සද්ද භාවයේ තියෙනවා. අන්නේ ඒ විදිහට සීල ශික්ෂාව රැකෙනවනම් ඒක දෙවියෝ බ්‍රහ්මයේ පවා හෙල්ලුම් කරනවා බය වෙනවා. මොකද නැත්තම් දෙන්නෙක් එකතු වෙච්ච ගමන් කතාව. ඒක මේ ගමක් වගේ. තුන් දෙනෙක් ඉච්ච ගමන් කෝලාහලයක්. නමුත් අපි ලක්ෂයක් හිටියත් එක්කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් බ්‍රහ්ම ලෝකේ තමයි. ඉතින් ඒකෙදී මේ හැම එක්කෙනෙක් පුළුවන් ඔක්කොම කඩලා දාන්න. ඔක්කොම තියෙන සමගිය ඔක්කොම කඩලා දාලා එක්කෙනෙකුට පුළුවන් මෙතන කෑකොස් සංගාගෙන අවුල් කරගෙන යන්න. ඒ නිසා හැම කෙනෙක්ම පරිත්‍යාග කර ගැනීම අප්‍රමාදයේ කෙරෙහි අදිශික්ෂා අදිශීල ශික්ෂාකට වැටෙනවා. ඉතින් මේක බාහිර ලෝකේ බැලුවට සුදු වෙනගෙන සුදු පාට තියෙන තැනක සීල මධ්‍යස්ථානට ඇවිල්ලා හික්මෙනවා ඉන්නවා කියන එක බාහිරෙන් පේන දෙයක් තමයි. නමුත් යම් කිසි කෙනෙක් භාවනාවට පාවිච්චි කරනවා නම් ඒ විවේකය තේරෙයි. ඒ විදිහට හික්මෙලා තමන්ට තමන්ගේ වැඩ ටික කරගෙන අනුන්ට කරදර වෙන්නේ නැති වෙන විදිහට කලකෝසා කරන්නේ නැතුව ඉන්නවනම් හිතේ නීවර ධර්ම තත්පත් වීමලත් විශාල බලපෑමක් තියෙනවා. ඒ නිසා අදි සීල ශික්ෂාවට ගිය කෙනාට අනිවාර්යයෙන්ම අදි චිත්ත ශික්ෂාවට පොහොර වැටෙනවා වෙන විදියකට කියනවා නම් සිල් රැකලා භාවනා කරන්නේ නැත්තම් ඒකට සීල කියන්න බෑ. ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒක නිකන් හරියට කියනවා නම් ලෙඩා ශල්්‍ය කර්මයට ලෑස්ති කරලා නාවලා මයිල් ගාලා සුදු ඇඳලා තියෙනව නමුත් ඔපරේෂන් කරන්නේ නැහැ. ආයසරයක් ගන්නලා වාට්ටුවට දානවා ආයසරය සුද්ධ කරනවා විතරයි ඔපරේෂන් කරන්නේ. ඒ නිසා සීලය හරියට <clears throat> ශල්්‍ය කර්මයට ගන්න ලෙඩා සුද්ධ කරනවා වගේ. සුද්ධ කරා නම් ශල්්‍ය කර්මයට යන්න ඕන. එහෙම නැතු අපි අපි දන්නවා සාමාන්‍ය විවේචනය කරන වචනේ නෙවෙයි <clears throat> මේ සීල ව්‍යාපාර වලට ගියාම බොහොම කලාතුරකින් තමයි භාවනාවකට වෙලාවක් වෙන් කරගන්නේ ඒ සීල වැඩ පිළිවෙල භාවනාවට උගාක් ඉඳ නැහැ ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? හැමදාම සීලය ආරක්ෂා කරනවා රකින්න විතරයි. ඒකත් හරියට වෙන්නේ නැහැ. ඒකෙන් ආයෝජනයක් වෙන්නේ නැහැ. මේ වගේ තැනට ආවට පස්සේ අපි සීලය අරගන්නේ මූල මූලික අයිතිවාසිකමක්. මෙතෙන්ට නැත්තම් එන්නත් එපා. ඇවිල්ලා සීලය රැකගෙන අපි කරන්නේ මොකද්ද? සක්මන් භාවනා කරනවා. පරියංග භාවනා කරනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ තමන් වාඩි වුණාට පස්සේ තමන් මේ රකින්න සීලය තමන්ට දෙස් දෙන්නේ නැත්තම් තමන්ගේ රකින්න සීලය තමන්ට හිතට තෙදක් දෙන්නේ නැත්තම් තමන් රකින්න සීලය තමන්ට ආඩ්‍ය බවක් දෙන්නේ නැත්නම් නීවරණ ධර්ම නිකම් පිටියක් මැදපත්තු කරව පහන් දැල්ලකට හුලං හමන්නා වගේ හිත සල්ලදා. සීලෙක තියෙනවනම් Tamanට හිතා ගන්න පුළුවන් මම මෙච්චර ලොකු කැපකිරීමක් කරලා, gedarak dorak අතහැරලා විවේක ස්ථානකට ඇවිල්ලා කය තැම්පත් කරන මම මේ භාවනා කරන්න හදන්නේ කියලා ඒ Taman අතහැරපු දේවල් ගැන කල්පනා කරලා ලොකු අදිෂ්ඨාන ශක්තියක් ගන්න පුළුවන් භාවනාවට යොදන වෙලාවේදී. එතකොට අධිචිත්ත භාවනා කියලා කියන්නේ චිත්ත භාවනා පැත්තෙන් බලනකොට තමන්ගේ පුරුදු අරමුණට බොහෝම ඉක්මනට ළඟා වෙන්න පුළුවන්. ඉඳගත් ගමන්ම වගේ ළඟා වෙලා රත්විචි පීයකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන තමන්ගේ ඉරියව්වට එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානට හිත දාන්න පුළුවන්. ඉතින් ඒක මම දැකලා තියෙන මගේ පුද්ගලික ජීවිතේ හැටියට නිතිපතා භාවනා කරන කෙනාට විතරයි. හැමදාම භාවනාවට යෙදෙන්නේ නැත්නම් අපි මාසික සැරයක් විතර මේ වගේ එක දවසක එකතු වුණාට ඒ ගන්න ගැම්ම ගෙදර ගියාට ලැබෙන්නේ නැහැ. එහෙමනම් ගෙදරදී අඩු ගානේ දවසට පැයක් විතර වගේ දවසට ටැක්සක් වන පැයක් අපරියන්ක වගේ පොඩි වැඩකට හරි ආයෝජනය කරලා නිතිපතා එතනම ඒ දිහාටම වාඩි වෙලා ඒ විදිහට මතපය සෝදාගෙන සක්මන් කරලා වාඩි වෙන්න ගත්තොත් gederදී වුණත් යම් ප්‍රමාණික සමාධියක් ගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ රැස්සන පිරිස් කල්පනා කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතේට තේමාවක්, තමන්ගේ ජීවිතේට කාලසටහනක් ඇති කරලා දුන්නේ නැත්නම් මායя කවදාකවත් අපිට පැයක් දෙන්නේ නැහැ භාවනා කරන්න. මායගේ වැඩ පිළිලේ පැය 24ක් තියෙනවා 25ක වැඩ තියෙනවා අපිට. කල්පනා කරන දේවල් ඕන තරම් තියෙනවා. කල්පනා කරාට මැරෙන වෙලාවේදී තිරිසනෙක් වඩියේ මැරෙන්න වෙනවා. ඒක පිළිබඳ කිසිම වෙනසක් නැහැ. මරණ මොහොතේදී අපිට ආධ්‍යාත්මික සතුටක් ලබා ගන්න නම් අපි මේ ජීවත් වෙනවාදී මරණ බව කල්පනා කරන්න ඕනේ. හැම කෙනාම මැරෙනවා. මැරෙන්න යන වෙලාවේදී අපි මෙච්චර දරුවෝ ගාණක් වැදුවා, මෙච්චර සල්ලි ගාණක් හම්බ කරා, මෙච්චර ලෝකෙට පරකාසය කිව්වනම් ඒ තරමටම කනගාටුව වැඩි වෙනවා මරණ වෙලාවේදී. නමුත් ඒ කරන ගමන් මම මගේ මේ ආධ්‍යාත්මික කටයුතු කරගත්තා විශාකාව වගේ දරුවෝ 20ක් ඇති කරාට මොකද? තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගත්තා. රටට නායකත්වයක් දුන්නා. කාන්තාවන්ට නායකත්වයක් දුන්නා. එතකොට මරණයේදී බයක් වෙන්නේ ඒක නිසා හැම කෙනාම අධි චිත්ත ශික්ෂාවේදී මේ වගේ තැන් වලට ඇවිල්ලා වරින් වර සාමූහිකව භාවනාවක් කරන අතර එක්කෝ ඒ වෙලාව වැඩි වෙන බවට වග බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ gedara දින චර්යාවේදී මේ විදිහට කල්පනා කරතේ මම පැය 23ක් නීවරණත් එක්ක ජීවත් වෙනවා. එක පැයක් නීවරණ දැකලා නීවරණ අයින් කරන්න උත්සාහ කරනවා. එතකොට මේ එක පැයක් හොදනවා පැය 23ක් මඩේ දානවා. මෙන්න මෙවැනි ජීවිතයක් තියෙනවා කියලා කියන්නේ එක දවසට පැයක් භාවනා කරන එක නම. අපි හිතුවොත් පැය දෙකක් භාවනා කරනවා කියලා මඩේ දාන පැය ගන්න අඩු වෙනවා. භාවනා කරන පැය ගන්න වැඩි වෙනවා. ඉතින් දැන් මේක වෙනකොට ප්‍රශ්න තියෙන්නේ යුතුයකම්. වගකීම් මේ නිසා අපිට එච්චර වෙලාවක් දාන්න පුළුවන්ද කියන එකයි. නමුත් කල්පනා කරන්න ඕනේ අපිට වගකීම් යුතුකම් තියෙදී හරි කමන්න කෙලෙස් සිද්ධ වුණොත් ඒකාන්තයෙන්ම අපායට ගිහිල්ලා ගෙවන්න වෙනවා. ඒ නිසා පමත්තස්ස බික්කවේ අපායෝ ධකගේ සදිසෝ කියලා තියෙනවා. ප්‍රමාදයට වෙච්ච මිනිහට අපාය තමන්ගේ ගෙදර වගේ කියලා. මෙතන මැරිතිකම ඒකාන්තෙන් අපාය යන්නේ. චත්තාරෝ මහා අපාය සකගේ සදිසං හරියට ගෙදර යනවා වගේ. ඒක නිසා අපි කාගේ යුතුයකම් ඉෂ්ට කරන්න කියලා හෝ ප්‍රමාවට මතේට ප්‍රමාදයට ලක් වෙලා කටයුතු කරුවයි කියලා කියන්නේ බීමත්කමක්ම තමයි. මේ මොකද්ද මේ නටන නාඩගම තිරසනගේ මොකද්ද තියෙන වෙනස? මම මගේ එන්නෙන්න කාලය පිරිසිදුව වෙත ප්‍රමාණය සතියෙන් ගත කරන ප්‍රමාණය අප්‍රමාදව ගත කරන ප්‍රමාණය වැඩි වෙන්නේ නැත්නම් කවුරු කාගේ මොන යුතුයකම් ඉෂ්ට වුණත් න්‍යාය පත්‍රයකට වැඩ කරන්න ගියත් Taman මැටි පාගන ගොනෙක් වගේ බර කරත්තාජින මීහරකෙක් වගේ කඹුරලා මැරෙන්නයි වෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ ලෝකෙට විස්තර කරන්නේ අපි රජපෞල් වල නෙවෙයි අපිට බඩ රස්සාවක් ඕනේ අපිට හම්බ කරන්න ඕනේ අන්නේ හම්බ කරන ප්‍රදේශය අර පිටිමැස්මෙන් පාවිච්චි කරලා පුළුවන් තරම් චිත්ත භාවනාවට වග වෙන විදිහට චිත්ත භාවනාවකට යෙදෙන තාලට කටයුතු කරනවා නම් හොඳට මතක තියානින්න හිත කෙලෙසෙන පැය ගාන අඩු ගාන මෙච්චරයි කියලාවත් දැනගන්න. ඊටසට පැය කීයක් අප්‍රමාදයෙන් නැතුව ගත කරන හැම පැයකම කෙලසිලා තියෙනවා. හැම චිත්තක්ෂණයක්ම කෙලසිලා තියෙනවා. අන්නේම චිත්තක්ෂණ කීයද ප්‍රමාදයට වෙච්ච චිත්තක්ෂණ කොච්චරද පය ගන්න කොච්චරද අප්‍රමාදයට වෙච්ච පය ගන්න කොච්චරද කියලා අපි ළඟ අඩු ගානේ පොත් බැීමක්වත් නැහැ. දන්නේවත් නැහැ අපි පය කීයක් ඉන්නවද කියලා. ඉතින් ඒ කියන්නේ අන්තිමට අපි අනුන්ගේ කාලසටහන් වලට ගත කරන සතුටු වෙලා අන්තිමට මරණ මොහොත වෙනකොට පශ්චාත්තාපයටපත් වෙන්න වෙනවා. මේ අපි අමාරුවෙන් ලබාගත්තු බුද්ධෝත්පාද කාලයක් අපි අමාරුවෙන් කලකිනි මිනිසත් බව ලැබ ගන්න එක ලැබිච්ච මනුසාත්ම භාවය. ඊ타ත්ම කලාතුරකින් තමයි පින්වත්නි ලෙඩක් දුකක් ඇහක් කනක් හොරවිලා නැතුව අතප්පයක් හොරවිලා නැතුව අංශභාග වෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නේ. පොඩ්ඩකට ගිහිල්ලා බලන්න ඒ අඳ බිරිගෝර අඳකොළු බිරි ඉස්කුලිතාලයකට ගිහිල්ලා පිළිකා රෝහලකට ගිහිල්ලා පිසු ආට්ටුවකට ගිහිල්ලා කීයෙන් කී දෙනාද මනුස්ස ලීලාවෙන් ජීවත් වෙන්නේ කියලා. ඒ මනුස්ස ලීලා ජීවත් වෙන සේරම වැඩේ පෙන්කලින එකට. පුළුවන් තරම් කාමයට ඉඳලා ගත කරනවා හයියත්ති තියෙන වෙලාවේදී අන්නේම හයියත්ති තියෙන අපි හීනමානකට වැටෙන්නෙත් නෑ අපිට එහෙම අනතුරක් කියලා අපි කාමයට යෙදෙන්නෙත් නෑ නමුත් අපෙන් යෙදෙන කාලය ප්‍රමාදයට වැටෙන කාලයට සාපේක්ෂව අප්‍රමාදයට වැටෙන කාලය දියුණුවක් වෙන්නේ නැත්නම් මේ තරම්ම කාම ගුණයන්ගේ බලපෑම මේ තරම්ම කෑදරකම මේ තරම්ම තෘෂ්ණාවයි මේ තියෙන්නේ කියලා ලැජ්ජාවටපත් කරගන්න ඕනේ. ඒකට කියනවා නිග්‍රහිතබ්බං කියලා. හිතට නිග්‍රහ කරගන්න ඕනේ මේ කාටද මේ හම්බ කරන්නේ කියලා. ඒ නිසා එන්නේ එන්නේ ටික ටික ටික ටික තමන්ගේ එදිනදා ජීවිතේ වැඩ අතරට අප්‍රමාදී කිට්ටු කරගත්තේ නැත්නම් අපිට දහසකුත් එක නිදහස කරගන්න තියාවිනවත් මා ඔය යම රජුරෝ එකක්වත් අහන්න කැමති නැහැ. යම රජුරෝ ආන්නේ උඹලට ඉල්ලපු දේ දුන්නා බුද්ධෝත්පාද කාලය දුන්න මනුෂ්‍යාත්ම භාවය දුන්න අතපය හයි වෙන්න චන සම්පත්තිය තියෙනවා කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනවා ධර්ම ශ්‍රවණය තියෙනවා පැවිද්ද ඕනම් පැවිද්ද තියෙනවා ඒ ඔක්කොම දීලා ආයේ මොකටද අපාය එන්නේ කියලා ඉතින් ඒක නිසා අපායට ගිහිල්ලා දොරටුවේ ඉඳගෙන ඕවට කට උතර හදන එක නෙමෙයි වැඩේ මේ ජීවත් වෙද්දී අප්‍රමාදයට යන්නේ කියලා ඉතින් ඒකෙදි ලංකාවේ මේ ජීවත් වෙන පිරිස් හුඟක් වෙලාවට කියනවා වැඩ බහුලයි කියලා. නමුත් මම හැමදාම ඇවිදිනකොට මම දන්නවා මේ ටිකට ගොඩාක් වැඩ බහුල ජීවිත ගත කරන ඇත්තෝ ඉන්නවා. ඇත්තෝ බොහොම සැලසුමක් ඇතුව අඩු ගානේ මාසයකට මෙච්චර කාලයක් අපි භාවනා කරන්නේ නැත්නම් අපි වැඩක් කරගන්නවා. දැන් අවුරුද්දකට මෙච්චර වෙලාවක් වදනවා කියලා බොහොම කල්යතෝ සැලසුම් කරනවා. සැලසුම් කරාට පස්සේ ඒගොල්ලෝ ඒ කාලය වෙන් කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා කාර්ය බහුලකම නම් නිදහසට කාරණාවක් වශයෙන් කියන්න බෑ. බුබ්බඩකම තියෙන්නේ. කම්මැලිකම තියෙන්නේ. මෝඩකම තියෙන්නේ. මෝහේ තියෙන්නේ. තණ්හාව තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒව කඩාගත්ත කවුරු හරි අල්ලගෙන කිට්ටුවෙන් යන කෙනෙක් අල්ලගෙන ඒ කෙනෙක්ගේ ආදර්ශය ගන්නවා මිසක් මේ පත්‍ර කියවන්නයි රේඩියෝ අහන්නයි පටන් අරගත්තොත් ඒ නෑ බෑ කියන කතාව තමයි ඇහෙන්නේ. ඒ වගේ කවදාකවත් මෙහෙම උනන්දු කරන කතාවක් නැහැ. යෝගදීන් තව තවත් කාමයට ඵලයල්ලා, තව තවත් සුඛෝපභෝගී වෙයල්ලා, තව තවත් පාරිභෝගිකත්වයට ඵලයල්ලා මේ ලෝකේ රත් වෙනවා කමක් නැහැ. කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන ආර්ථිකයක් අපි ළඟ තියෙනවා. දේශපාලනයක් අපි ළඟ තියෙනවා. සමාජ ධර්මයක් අපි ළඟ තියෙන්නේ. ඉතින් ඒ රැල්ලට යනවද? ඒකල පමාවට වැටෙනවද? එහෙම නැත්නම් මේ අප්‍රමාද ජීවිතේට කල්යාණ මිත්‍රන් එක්ක සද්ධර්මයත් එක්ක ගත කරනවද කියලා භාවනා ලෝකේ නම් ඇත්තටම තියෙන්නේ අධිචිත්ත මේ මේ ශික්ෂාවේ. තමන්ගේ වැඩි වේලාවක් දවසේ එන්න එන්න වැඩි වේලාවක් ඒ සක්මණට පරියන්කේට සතියෙන් ගත කරන එකයි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනීයට එහා ගිය අධි ප්‍රඥා ශික්ෂාවක් තියෙනවා. අධි ප්‍රඥා ශික්ෂාවදී කතා කරන්නේ තමයි ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් එදින්දා වැඩක් කරත් භාවනා මධ්‍යස්ථානට ආවත් ස්ත්‍රියාවක් වුණත් පුරුෂයෙක් වුණත් පැවිද්දෙක් වුණත් නැති වුණත් තමන් කරන කරන ඉරියව්වේ කරන කරන වෙලාවේ තමන් කයේ පිහිටීම අනුව කායගත සතිය අනුව ගතයුතු කරේ නැත්තම් අපට ඔක්කොටම පැවිදි වෙලා භාවනා මධ්‍යස්ථානවල ඉන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම එදිනදා ජීවිතයේදී තමන් ගත කරන ගත කරන ඉරියව්ව අනුව සතිය පවත්වා ගන්න දන්නේ නැත්නම් ඒ මනස හැමදාම කනපින්ඩම් ගහනවා මම භාවනා කරන සද්ද ඇහෙනවා මම භාවනා කරන වේදනා දැනෙනවා මම භාවනා කරන හිතවිලි එනවා ආදි වශයෙන් අර කෙලෙස් වල නම් වනම් කිය කිය ඉන්නවා මිසක් ලදලද අවස්ථාවේ සිහිය පිහිටීම ඒ කෙනාට අරුම දෙයක් වෙනවා. නමුත් බටහිර ලෝකයේ අලුතෙන් භාවනා කියලා දෙනකොට හුඟක් වෙලාට වැඩියෙන් අවධානය යොමු කරන්නේ ඒ සමන් කරන කියන කටයුතු වලදී කොහොමද තමන්ගේ ඉරියව්ව භාවනාවට යොමු කරගන්න කියලා. අපි ඔය සුබෝධාරාමේ පහුගිය දවස්වල කරපු එකෙදි මම දන්නේ කවුද ප්‍රශ්න ඇහුවේ කියලා මේ ස්වාමීන් වහන්සේ මේ භාවනා කරනකොට මේ සද්ද ඇහෙනවා. සද්ද නිසා හිත කැඩෙනවා. ඉතින් ඒකදී කොහොමද අපි පිහිටන්න ඕනේ කියලා. සද්ද තියෙන තැනක සද්ද වලින් එන බාධාව තියෙද්දී භාවනා හිතක් බේරගන්නේ කොහොමද කියලා. ඉතින් මං කිව්වේ තමන් දවසකට කල්පනා කරන තමන් කොච්චරක් කතා කරනවද කියලා. Taman කොච්චරක් දවසකට අනවශ්‍ය ශබ්ද ඇති කරනවද කියලා එහෙම ශබ්ද ඇති කරන මනුස්සයෙකුට නිස්සද්ද භාවයක් ආනිසංස වශයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉදිනදා වැඩ කරනකොට බලන්න සටපට කන්නේ නැතුව නැවතිල්ලේ වැඩක් කරන්න අපිට දවසේ බැරිද? අඩු ගානේ Tamange වැඩක් කරන වෙලාවෙත් අපි කොච්චරක් ඒවට අනවශ්‍ය විදියට පටලවා ගන්නවද මිනිස්සු? පටලවා පටලවිලි ශබ්ද ඇති කර ගන්නවද? ඒ නිසා Taman Tamange සද්ද ගැන වග වෙන්නේ නැත්නම් ඒ මනුස්සයාට ආනිසංශයක් වශයෙන් විවේකී ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකක් එදින්දා වැඩ කරනකොට පොඩ්ඩක් නැවතිල්ල වැඩකරනද තිස්සද්ද වැඩකරනද කරනකොට මම මේ වැඩෙත් කෙරෙන අතර එලඹ සිටි 100ක් සතියක් අප්‍රමාදයක් මයි ළඟ තියෙනවද කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ අපි පෞගේ දවස්වල කරපු රිට්‍රීට් එකේදී භාවනා වැඩමුළුවේදී අපි ගත්තේ සරුවචනාංශිකේ කායගත සති සූත්‍රය. ඒකෙත් බුදුරජාණන්සේ 14 ආකාරයකට පෙන්නනවා. තමන්ගේ කය අරමුණු කරගෙන හිත පිහිටවන හැටි. මේ කයට හිත මේ විදිහට පිහිටුවේ නැත්නම් මේක කාමෙටමයි යෙදෙන්නේ. ඒක පිළිබඳව කතා කරන දෙයක් නෑ මේ කය මුල් කරගෙන තමයි අපි මේ රූප බලන්නේ මේ කය මුල් කරගෙන ශද්ධාහන තියෙන තණ්හාවත් මේ කය මුල් කරගෙන ගඳ බලන්න තියෙන ආසාව, විවිධ රස බලන්න තියෙන ආසාව, විවිධ පහස ලබන්න තියෙන ආසාව මේ ඔක්කොම කය මුල් කරගෙන කෙරේ. ඒ වෙනුවට එවැනි කාම ගුණයන්ද නැමිච්ච මේ කය ඉන්න ඉරියව්වට හිත යොදලා කටයුතු කරන්න පුළුවන් නම් සරුවචනන්සේ පෙන්ලා දීලා තියෙනවා මායя අවකාශ ලබන්නේ මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. නිදානිනකොට නිදාන බව දන්නවනම් ඒ වෙලාවේදී මායයට අවසරයක් ලැබෙන්නේ නැහැ අපේ ජීවිතයට ඇඟිලි ගන්න. එහෙම නැත්නම් තමන්ගේ භාවනා වාඩි වෙලා ඉන්න වෙලාවක නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන් නම් ඔය මොන්නම භාවනා කර්මස්ථානයක්වත් අවශ්‍ය කරන්නේ අඩු ගානේ දවසට විනාඩි 4ක් 5ක් හොඳට පට්ටලව සමතුලිත වාඩි වෙලා සම්මිතිකව මම දැන් මෙතන වාඩි වෙලා ඉනවයි කියලා සතුටු වෙන්න පුළුවන් නම් බුදුජානක බලාපොරොත්තු වෙන භාවනා ඉහළම කෙලවරට යන්න පුළුවන්. අද උඟ දෙනෙක් සමහරවිට ඒක විහිළුවක් වෙනවා. ওই Nissan වනේ තන වගේ තැනට ආවිලා දවස් 7ක් විතර භාවනා කරනවා. යන දවසේ ප්‍රශ්නයක් ලියලා දානවා අනේ ස්වාමීන් වහන්සේ අපිට යන්න ඉස්සලා කමටහනක් දෙන්නකෝ කියලා කියනවා. <laughs> එතකම්ම දන්නේ මේ මේ මේ දවස් හත මොකද කෙරුවේ මොකද්ද භාවනාව අනේ මෙච්චර කල් හිටියා මේ අපිට අනකොට මේ කමටහනක් දෙන්නකෝ කියලා. ඒ තනමටම මේ තමන්ගේ කය පාවිච්චි කරලා මේ ඉන්න තැන ඉන්න බව දන්න කියන එක මදි ඒගොල්ලන්. ඊටදී විශාල බරපතල වාක්‍ය ඉල්ලනවා. දිග සූත්‍ර ඉල්ලනවා. දිග මේ ජප මන්ත්‍ර ඉල්ලනවා. මන්ත්‍රය කියව කියව ඉන්න. ඉතින් එහෙම ජප මන්ත්‍ර කිය කිය හිටියනම් බුදුහාමුදුරන්ට අඟුලිමාල দমনය කරන්න හම්බ වෙන්නේ නැහැ නේ. සෝපාකරාට සුනීලට බණ කියන්න හම්බ වෙන්නේ නැහැ. සරුවචනසේ දේශනා කරපු බොහෝම සරල දෙයක් මේ කයට හිත යොදන්න මේක මෙහෙම කියත හැකි අප්‍රමාදී පැත්තෙන් බලනකොට අපිට මේ ලෝක සාසන ලෝක බාහිරේ තියෙන හැම විද්‍යාවකින්ම කරන්නේ හිත බාහිරයට تعلق කරන එක. අනුන්ගේ දේවල් වෙන තැනක දේවල් වෙන වෙලාවක වේවල්. බුදුරජාණන්සේ කරන්නේ එකම දේ ඒක ඇතුළට හරවන එක විතරයි. ඇතුළට හැරෙව්වොත් දිනොත් අතට හැරෙවොත් අප්‍රමාදේ පිට ගියොත් ප්‍රමාදේ. නිසා දවසකට බලන්න තමන් ඉන්න ඉරියව්වේ අඩුම ගානේ හිත තියෙනවනම් අඩු ගානේ හිත මේ කොටු වෙලා තියෙන. තමන්ගේ හැම ඇතුළත අරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. ඒකේ ඊටා ගැඹුරක් තමයි ඒ විදිහට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසවාසය හම්බුණා නම් ඒක විශාල ඉදිරිපීමක් විසා හැබෑ වෙනසක්. තමන් ඇවිදිනකොට මගේ මේ පොළව පයේ තෙරපෙන හැටි පතුලට විවිධ ඒ වෙනස්කම් දැනෙන හැටි දන්නවනම් ඉතින් භාවනා ඉහෙළම කෙලවර තමයි. ඒක නිදාගෙන ඉන්න වෙලාවදී නිදාගන්න ගිහිල්ලා හරි මගේ ඇඟ මෙහෙමයි මේ ඇඳේ වැහැපිලා තියෙන්නේ මං ඉන්නේ මෙන්න මේ ඉරියව්ව කියලා ඉන්න ඉරියව්ව දන්නවනම් වෙන මොකක්ද ඉල්ලන්නේ? ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේදී සරුවචනන්සේ එක එකක් විස්තර කරලා උන්වහන්සේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී කියලා ඉදිරියට යනකොට ඉදිරියට යන බව දන්නවා. පස්සට එනකොට පස්සට යන බව දන්නවා. කෙලින් බලනකොට කෙලින් බලන බව දන්නවා. පැත්ත බලනකොට පැත්ත බලන බව දන්නවා. අත නමනකොට නමන බව දන්නවා. අත දිගානකොට දිගාන බව දන්නවා. මේ විදිහට යනකොට එනකොට කනකොට බොනකොට හැම තැනකදීම මුළු දවසම නෙවෙයි ඊයට වැඩියෙන් අද එච්චරයි උතර තියෙන එකම මූල ධර්මයේ ඊයට වැඩියෙන් අද ඒ එක එක දෙයට හිත යොදවන මේ හැම චිත්තක්ෂණයක්ම අප්‍රමාදයට වැටෙනවා. එහෙම නැතුව ගත කරන හැම චිත්තක්ෂණයක්ම ප්‍රමාදයට වැටෙනවා. ඒ නිසා අදි චිත්ත භාවනා අදි ප්‍රඥා භාවනාවලදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ ඒ කයෙන් හිත පිටතට ගිය වේලාව කොච්චරද කියලා තමන්ම තමන් කෙරෙහි දැනගෙන ඉන්න එකයි මෙන්න මේ දැනගෙන සිටීම සඳහා ඉත්‍ත්‍යාවක් වුණත් පුරුෂයෙක් වුණත් වෙනසක් නැහැ මේ දැනගෙන සිටීම සඳහා පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ දැනගෙන සිටීමට නිසා පොඩි දරුවෙක් වුණාට තරුණයෙක් වුණාට වයසක කෙනෙක් කියලා ප්‍රශ්නයක් නැහැ. මේ දැන ගැනීම සඳහා බෞද්ධ වෙන්න ඕනේ අබෞද්ධ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. මේ දැන ගැනීම නැතුව අරණ්‍යක පවිසි වෙලා මහාන වෙලා හිටියත් ඇති වැඩකුත් නැහැ. එච්චරයි දැනගන්න තියෙන්නේ. ඉතින් ඒ ටික දන්නේ නැතුව අපි කොච්චරකල් භාවනා කරත් මේ මොකටද මේ භාවනා කරන්නේ කොහොමද අප්‍රමාද වෙන්නේ කොහොමද කයෙහි හිත පිටවන්නේ කියන එක සාකච්ඡා මාර්ගයෙන් ධර්මදේශනා මාර්ගයෙන් අත්තරදි මාර්ගයෙන් අපි ඉගෙන ගත්තේ නැත්තම් ඉතින් ඒකට කියන්න තියෙන්නේ තිරසන් ජීවිතයක් කියලා. ධර්මයෙන් තොර ජීවිතය ඒක තිරසනෙකුගේ ඉඳ ඕන දෙයක් කරන්න පුළුවන් වැඩක් ඒක තියෙනවා. ඒක නිසා අපිට එක සැරේම රහත් වෙන්නත් බෑ. අපි එක සැරේම තිරසන් වෙලත් නැහැ. අපිට දැනගන්න තියෙන්නේ ඊට වැඩිය අද අතට වැඩිය හෙට එnde එnde එnde එnde අපි කරන වැඩ දවල් එළියේ නැත්තම් ලයිට් එක දාගෙන වැඩ කරනවද නැත්තම් අන්ධකාරය අත ගන්නවද කියන එක. දවල් එළියේ වැඩ කරනවා කියනකොට තමයි තේරෙන පටන් අරගන්නේ පැයක් භාවනා කරන වෙලාවේදී කොච්චර හිත පිට යනවද කියලා. අඩු ගන්න මෙච්චර වෙලා මගේ හිත පිට යනවා කියලා දන්නවනම් ඒකත් ලොකු දැනුමක්. යන්නේ හිත පිට යන්නේ මගේ තිබුණේ ආනාපානෙ දන්නවා මට කීයද හැකි ආස්වාසිය මෙන්න මෙහෙමයි ආස්වාද කරනකොට මම මෙහෙමයි මෙනේ කරේ මට මෙහෙම වැටුණා ප්‍රසවාස කරනකොට මට මෙහෙමයි මෙහෙම වැටුණා කියලා ඒ Tamante මේ විස්තරේ කියන්න පුළුවන් කමෙන් තමයි අපි මායයත් එක්ක මේ සටන යුද ප්‍රකාශ කරන්නේ මෙතන හුඟ දෙනෙක් සමහරට භාවනා කරනකොට ආස්වාද ප්‍රසවාසයේ ಗುಣ දකින්න ඇති නමුත් එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ ඒක ප්‍රකාශ කිරීමෙන් ඒක කමඨාන් සුද්ධ කරනලාට කියන්න පුළුවන් ගතියෙන් තමයි අපි ඊගාව දාශ භාවනාවට ගැම්මක් කරන් දෙන්නේ. එහෙම නැතුව මේ වැඩේ වුණා උන බව දන්නේ නැතුණාට එච්චර ගැම්මක් එන්නේ නැහැ. ඒක නිසා අපි භාවනා කරන්න නිතර නිතර සාකච්ඡා කරන්න ඕනේ. නිතර නිතර රැස් වෙන්න ඕනේ, බණ අහන්න ඕනේ, බණ අහලා මෙච්චරක් චිත්තක්ෂණ ප්‍රමාදයට ගිහිල්ලා තියෙනවා මෙච්චරක් චිත්තක්ෂණ අප්‍රමාදයට ගිහිල්ලා තියෙනවා කියන ඒ තොරතුරු ටික සාකච්ඡා කරන්න කරන්න සරුවචනස කියනවා ඒකාන්තෙම අප්‍රමාදෙම වැටේ. එහෙම නැතුව භාවනා නොකරන්නන් අතර වල්පල් දොඩන්න ගිය ගම ඒකාන්තෙම හිත යන්නේ ප්‍රමාදයටමයි. ඒක නිසා මේ ක්‍රමවේදයක් තියෙනවා ඒක දිනු කරගෙන යන අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා ඉස්සරහට යන්න යන්න යන්න යන්න තමයි තේරෙන පටන් අර ගන්නවා මුලින් මුලින් කරපු අත්තරදි ටික නිසයි හැම කෙනෙක්ම දිනුනේ කාටවත් උප්පත්තියෙන් වාසියක් හම්බ වෙන්නේ හැම කෙනාම උප්පත්තිය බිඳුවේ තමයි හිටින්නේ මේ ජීවිතේම නෙමෙයි පෙර ජීවිතේක ඕක කරලා කරලා කරලා විශේෂයෙන්ම කරන භාවනාව තව කෙනෙක් එක්ක සාකච්ඡා කරලා දවසින් දවස දවසින් දවස තනවාඩලා දෙනවනම් අප්‍රමාදයට එහෙම නැත්නම් සතියට එළම සිටීමට යන්න පුළුවන්. ඒකේ ගුණය තමයි අපි ගැඹුරින් සාකච්ඡා කරනවා නම් භාවනා අඩුවෙන් කරපේකනාට හුස්ම දිහා බලනකොට වැටෙන්නේ ගොරෝසුට නාස්පුඩු පිරවාගෙන යන හුස්ම විතරමයි. ඒකවත් සමහරට වැටෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. නමුත් භාවනා කරනකොට කරනකොට අඩු ගානේ මට පිට වෙන හුස්ම තේරෙනවා. එහෙම නැත්නම් ඇතුළේ වෙන හුස්ම තේරෙනවා කියලා එනේන හුස්ම එනේන ආස්වාසේ එනේන ප්‍රාස්වාසේ අල්ලන්න පුළුවන් නම් ඒක වර්තමාන හිත තිබ්බා ඇතුළට හිත ගියා කියන එකේ ලොකු පිළිරිපීමක්. නමුත් ඒක ඒක සහතික වුණාට පස්සේ එහෙ නැත්නම් මූණට මූණ දාලා හිටියට පස්සේ මේ හුස්ම මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සර වෙලා හටගන්න හැටි ඒක ගොරෝසු වෙලා ගෙවෙන හැටි අන්නේ විදිහට වෙනදා නොදැකිච්ච නොදැක්ක අර සියුම් ශේස්ත්‍රයට මේක හට ගැනීම සහ වැයවීම දිහා බලන්න පටන් ගත්තට පස්සේ තමන්න තේරෙන පටන් ගන්නවා ඉස්සර ඉස්සර වෙච්ච වැරදි නිසා තමයි එන්නේ එන්නේ එන්නේ හුස්මේ මුලැමැදාග දැක ගන්න පුළුවන්. එන්නේ එක හුස්මක මුලැමැදාග දැක්කොත් ඒ ගැම්ම ඒ ඒ කස කැවීම නිසා ඊගාව චිත්තක්ෂණයේ ඊගාවට හුස්මෙත් මුලැමැදක දැනගන්න පුළුවන් ගැම්මක් තියෙනවා. අන්න ඒක දිගට කරගෙන ගියොත් කවදා හරි තේරෙයි මේ තරහ කියන එකත් හුස්ම රැල්ලක්ගේ ලාවට පටන් ගන්නෙ අන්තිමට මිනී මරණ තරමට ගොරෝසු වෙලා ඒකත් ගෙවිලා යනවා. අපි භාවනා නොකළොත් අපිට තරහ අහුවෙන්නේ ගොරෝසු වුණාට පස්සේ විතරයි. ආශාව අහුවෙන්නේ ගොරෝසු වුණාට පස්සේ විතරයි. නිින්ද අහුවෙන්නේ ගොරසුනාට පස්සේ විතරයි. මොකද භාවනා කර කර කරනකොට මේ මට තරහ ඇති වෙගෙන එනවා. මට ආශාවක් දැන් ඇති වෙගෙන එනවා. මට දැන් නිදිමතක් ඇති වෙගෙන එනවා කියලා ඒ මානසික ආවේගවල හට ගන්න දැක්ම දකින්න පටන් ගන්නතර පස්සේ නියපොත්තෙන් කඩනකොට ගහ ලොකු වෙනකන් ඉන්න ඉල්ල කපනවට වැඩිය බොහෝම ලේසියි. නිසා භාවනා කරන කෙනාට තරහ යන්නේ නැහැ කියලා කතාවක් නැහැ. ආශාවල් එන්නේ නැහැ කියලා කතාවක් නැහැ. නිදිමතක් එන්නේ නැහැ කියලා කතාවක් නැහැ. නමුත් එනකොට ඒක වැවිගෙන එන හැටි දකින්න. එතකොට යාට ඒක වශී කරගන්න, පාලනය කරගන්න දින තත්ත්වෙ වැඩි නිසා ඒක අපි ඉස්සලා ඉගෙන ගන්න හුස්මේ හට ගන්න හැටි, කොරෝසු වෙන හැටි, නැති වෙන හැටි. සක්මන් කරනකොට, පිම්බීම හැකලින් බලනකොට, අන්තිම බණ්ඩෝන නාම ධර්මවලත්, රාග ద్వේෂ මොහවලත් අර අප්‍රමාදයේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වෙනදා නොදැක්ක මුලැමැදාග දකින්න පටන් ගත්තට පස්සේ Tamange විතරක් නෙවෙයි දැන් අනිත් එක නමේ දඟලන්නේ මේ රාගයක් ඇවිල්ලා තමයි කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ ද්වේෂයෙන් තමයි මේ දඟලන්නේ කියලා Tamange හැසිරීමට සාපේක්ෂව අනිත් කෙනා දිහා බලනකොට කියතයි. මේ අනිත් එක්ක නම් මේ ඉන්නේ නිදිමතේ කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. ඒක මේ අනුන් මනින්ද අනුන් මේ විචිනේ කරන්න කරන එකක් නෙවෙයි. මේ දැනුම තමයි මුළු ලෝකෙම තියෙන්නේ. මේ රාගයක් හටගන්න හැටි අවිනාශයකට භාවනාවෙන් එන කරබනින්න බණ අහන වෙලාවේදී පොඩ්ඩක් කරබනින්න මේ මේ විදිහට එක්කෙනෙක් දැනගත්තොත් මුළු ලෝකෙම ඔච්චරයි තියෙන්නේ අපි හිතනවා මේක මේ ගෑනුන්ගේ තරහ වෙනයි, පිරිමින්ගේ තරහ වෙනයි, සංඝයාගේ තරහ වෙනයි, ගිහියන්ගේ තරහ වෙනයි, තම්බි මිනිස්සුන්ගේ තරහ වෙනයි, සිංහල මිනිස්සුන්ගේ වෙනයි කියලා මොකක්වත්ම වෙනසක් නැහැ. ඔක්කොගම තියෙන එකයි. ඒක නිසා Taman තුලින් පහළ වෙන එකට ද්වේෂ කරන්නේ නැතුව තරහට තරහ වෙන්නේ නැතුව එනකොට ඒක තියා පොඩ්ඩක් බලන්න, ඉවසන්න. පොඩි පොඩි තරහ අල්ලන්න, එන්න එන්න මැදහත් තරහ වලට යන්න, ගොරෝසු තරහ වලට යන්න, දිනු කරන්න, gedara hitiyai කියලා අරණිය ආවයි කියලා වෙනසක් නැහැ. සිල් අරගෙන හිටියද නැහැ කියලා වෙනසකුත් නැහැ. හැබැයි සිල් අරගෙන අරණියට ආපෙලා තමයි මේක මුල පාදගන්නේ අපි. මුල පාදකට අල්ලගත්තට පස්සේ ඒක හැකි තාක් දුරට නැවත නැවත යොදවමින් යොදවමින් Tamange මත්තරදි ටිකේ දියුණු දියුණු කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ ਸਰවචනාංශයේ පෙන්නනවා සූදු අන්තුවෙක් එnde end සූදු කෙල්ලා නාස්ති වෙන්න වගේ භාවනා කරන්න යන්නේකනා Taman ඉන්න පරිසරයේ කොහේ හිටියත් මේ හිතක කොහොමද රාගයක් නැගලා ඉන්නේ කොහොමද ද්වේෂයක් නැගලා ඉන්නේ කොහොමද මෝහයක් නැගලා ඉන්නේ එවිනොට විරාගය නැගලා ඉන්නේ කොහොමද අද්වේෂය නැගලා ඉන්නේ කොහොමද අමෝහය නැගලා ඉන්නේ කොහොමද කියන එක ආස්වාද ප්‍රසවාස වගේමයි එතකොට ඕනම කෙනෙකුට අදාළ එකම ධර්මයක් මේකේ කටයුතු කරන්න එතකොට අනිත් කෙනාට අනුකම්පා කරන්න අනිත් කෙනාට උදව් උපකාර කරන්න තමන් ඒ අනිත් කෙනාගේ හැසිරීම අනුව Tamanට රාගේ නැහැටි ද්වේෂේ නැහැටිට දැනගත්ත දැනගන්න ඒකේ කිලෝරක් නැති ඥානයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රූප ධර්ම අපි කියන ආස්වාද ප්‍රසවාස පිම්බීම හැකිලිම වම දකුණ වශයෙන් තියෙනකොට පොළවේ තද වෙන ගති වගේ මේ රූප ධර්ම පිළිබඳව මුලැමැද අග ඇතිවීම වෙනස් වීම නැතිවීම දැකලා යම් වෙලාවක ඒ යෝගාවචරයා තරහවක ආශාවක නිදිමතක මුලැමැදාක දකින්න ගිය ගමන් ඒ මිනිස්යාට තව කෙනෙක් දිහා බලනකොට ගෑනු පිරිමකමක් නෙමෙයි පේන්නේ manussකමක් විතරයි. හැම කිනාම මිනිස්සෙක් ඒ මිනිස්යා මේ කෙලෙස් දිගේ දිගට ගියාට පස්සේ අඟුලිමාල කෙනෙක් වෙනවා, අජාසත්ත කෙනෙක් වෙනවා, හිට්ලර් කෙනෙක් වෙනවා. හොඳ පැත්තට ගියාට පස්සේ සාරිපුත්ත කෙනෙක් වෙනවා, මොග්ගල්ලාන කෙනෙක් වෙනවා, කාශ්‍යප මහ රහතන් වහන්සේ බවට පත් වෙනවා. හැබැයි දෙකම වෙන්නේ එකම මිනිහට. ඒක නිසා මේ වැඩේ වෙන හැටි බලාගෙන ඉඳ අධි ප්‍රඥා ශික්ෂාව වෙන කිසිම ශාසනික සාකච්ඡා කරලා නැහැ. නමුත් අධි ප්‍රඥා ශික්ෂාවට යන්න බෑ ඔය කියන සීල ශික්ෂාව නැතුව සමාධි ශික්ෂාව නැතුව. ඉතින් මේ වගේ පිරිසක වෙලා තියෙන මේ පිරිස දැනටම Tamangeම වමනාවේ මේ සීල ශික්ෂාවට බැහැගෙන තියෙනවා. මේ එකිනෙකත් අපි කිව්වට ආපු කට්ටිය නෙමෙයි මේ අපි දැන ගන්නකොටම ඒවට බැහැගෙන තියෙන්නේ. ඒක ඉතින් අර ගෙන ආපු පෙර සංසාරේ පිං නැත්නම් අපි කියන උපදිසම්පatti. ඊට පස්සේ ඒක අපි සමාධි භාවනාවේදී නිතරම ඉස්සරහින් තියාගෙන තමන්ගේ කයමයි. වෙන මොකක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක නිසා භාවනා කිරීම සඳහා පිටින් මොකක්වත් ඕන කරන්නේ මේ හම් වෙච්ච මනුස්ස කයමයි අපි පාවිච්චි කරන්නේ. ඒක අර ඒකත් එක්ක යාළු වෙන්න, හාද වෙන්න, ඒකට බාධා නොවන විදියකට ඒක තැම්පත් කරලා පටන් ගන්න ඕන නිසායි අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඉඳගෙන ඉන්න පහසු ඉරියව්වක ඉඳ ගන්න. ඒකේ වැඩ ඔක්කොම නතර කරලා නැත්තම් හිතලා කරන වැඩ නතර කරලා මම කෙරුවේ නැතුවට ඇඟේ වෙන්නේ මොකද්ද කියලා බලන එක විතරමයි පරියන්කේදී අපි කරන්නේ. හිතලා කරන සියල්ලම නතර කරනවා. නතර කළා මොකද වෙන්නේ? මම නොකෙරුවත් හුස්ම ගන්නේ නැහැ. මම කෙරුවත් නැතත් බඩේ පිම්බීම හැකිලිම තියෙනවා. ආන්න එක තියා බලනකොට පේනවා මේ මමයා නැති වුණාට වැඩේ යනවා. මම නොකලට වැඩේ සිද්ධ වෙනවා. අන්න ඒ තමන් නොසිතා අවිඥානකව අචේතනිකව අසම්පජානව නැත්නම් අසම්පජඤ්ඤව මේ වෙනදියක දිහා බලාන ඉන්න එකට දින උත්තරීතර නම තමයි අප්‍රමාදී කියන්නේ. කරන එක නෙවෙයි. සියල්ල කරන දේවල් නතර කරලා සියල්ල සිදු වෙන්න ඇරලා ඒක දිහා පූර්ණ අවධියකින් පූර්ණ එළඹ සිටි ගතියකින් පූර්ණ ශ්‍රද්ධාවකින් බලාගෙන ඉන්න පුළුවන් නම් Tamanne පේන්නේ මනුස්සයා ඕනම කෙනෙක්ගේ චරිතයේ මේ ශරීර ක්‍රියාවල් තුලින් මේ අවුරුදු කෝටි ගාණක් මිනිස්සයා පරිණාමයේදී මේ හිතේ තැම්පත් වෙලා තියෙන ගති මේක එක්කෙනෙකුට කියලා කිසිම විශේෂයක් නැහැ විශේෂ තියෙනවා සීලෙන් කැපිලා ඉවරයි සමාධියෙන් කැපිලා ඉවරයි ප්‍රඥාවට අහු වෙන්නේ මනුස්සකම විතරයි. ඉතින් මේකත් සමාජවලට බය එලවන සුළුයි. ඒ මොකද අර තමන්ගේ දන්නාඳුන පරිසරයෙන් වෙන් වෙලා 아무තු තැන් වලට හිත යනවා. ගෝ පරණ දේවල් මතුවෙන්න ඉඩ තියෙනවා. නාපු ශබ්ද ඇහෙනවා වගේ තේරෙනවා. නාහපු රූප පේන්න පටන් අර ගන්නවා නාහපු නටටපු නටි නටන්න පටන් ගන්නවා ඇඟ විවිධාකාර සෙල්ලම් පටන් අර ගන්නවා ඒ මොකද මේ manussකම කියලා අපේ හිතේ තැම්පත් වෙලා තියෙන මේ මහා විශාල දැනුමක් අපිට දැනුමක් කියන්න නම් බෑ. ඕක පටලවිලි කියලා කියන්න තියෙන්නේ. මම ගොජ දාන්න පටන් ගන්නවා. අන්නේ ගොජ දානකොට තේරුම් ගන්න පුළුවන් මේ මම කරනවා නෙවෙයි මට කෙරෙන දේවල් මේකට නොසලී ඉන්න පුළුවන් නම්. ඒකට කෙරෙන්න ඇරලා ඒක හරියට අර පිස්සු බල්ලන්ට බේත් කරනකොට පිස්සු ඇද්දලනවනේ. පිස්සු ඇද්දලා පිස්සු ගෙලින්න ඇරලානේ බේත් කරන්නේ. අලු කූල් කන්න දෙනවා මේ මේ අලු කෙටෙල් අල කණ්ඩ දෙනවා. ඒවම කණ්ඩ දෙලා පිස්සු ඇද්දරනවා. ඇද්දලා බලාගෙන ඉඳලා බේත් කරපුවාම පිස්සු යනවා. එයාගේ බුදුරජාණන් වහන්සේ අපිට පිස්සු ඇද්දරනවා. මොකද්ද ඇද්දලන ක්‍රමේ? හිතලා මොනවත් කරන්න එපා. කය තැම්පත් කරපුවා යම් ආකාරයකට හුඹහක් වගේ. ඒකට ඒකේ ඉඳ ඇරලා එයා කරන දේ දිහා බලන්න ඉන්නවා. මොන දේ කරන්න ගියත් මේක අවුල් වෙනවා. මම මේ කතා කරන්න පරියන්ක ගැන විතරයි. මොකද සක්මණේදී අපි යමක් කරනවානේ සක්මණේ ඇවිදිනවනේ. නමුත් පරියන්කේදී මේක බැරිකම නිසා තමයි අපි මේ මේකේ තියෙන රසය දන්නේ මේකේ ගැඹුර දන්නේ නැහැ මේකේ තියෙන ආධ්‍යාත්මය දන්නේ නැති නිසා අපි নানা ප්‍රකාර දේවල් ජප මන්ත්‍ර පුරුදු කරන්න හදනවා අරක දිහා බලන්න හදනවා මේක දිහා බලන්න හදනවා ඒ කරන හැම එකකින්ම කරන්නේ අර ගැඹුරු භාවනාවට යන තැන ඉඩ අඩු වෙනවා මම මේ කියන එක ඔක්කොටම ගැළපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් ඔක්කොටම සාධාරණ තියෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ වගේ පිරිසකට නම් බය නැතුව කීත හැකි මේ පිරිසකේ තියෙන සීලේ තියෙන කැමැත්තක් මේ පුරුදු කරලා තියෙන මේ එක තැනක පොඩ්ඩක් කළා ඉඳගෙන ඉන්න පුළුවන් ගතියක් නිසා දවසේ gederදී බලන්න හොඳ පහසුවට කරදරයක් නැතුව හොඳට පట్టල වාඩි වෙන්න පුළුවන් තරක් හිතලා ඔන්චිලා ගුණක් කමන්නේ. ගල්බංකුව ගුණක් කමන්නේ. පුටු සෙට් එක ගුණක් කමන්නේ. ආසනයක උනත් කමන්නේ නිකන් බිම් පොළ හොඳට වාඩිලා හොඳට බලන්න මම මේ මොහොතේ ඒ සහැල්ලුව ඒ සමබර භාවය ඒ ලිහිච්ඡ බව බලන්න පුළුවන් කියලා බුදුරජාණන් සඳහන් කරනවා ඔබ එක චිත්තක්ෂණයක් මේ කයේ තියෙන සහැල්ලුව මේ කයේ තියෙන එකලස කයේ තියෙන මේ ලිහිච්ඡ බව බලනවා නම් ඔබට මුළු ලෝකෙකින් එන්න තියෙන සියලු දුක් පීඩා සියලු අසහන සියලු කාය දරත සියලු පීඩා සියලු තැවීම් නැති වෙනවා. මේක අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක අපිට නම් හිතෙන්නේ මේක නිකන් අපි සන්තෝෂ කරන්න කියන එකක් කියලා. දීර්ඝ සූත්‍ර ඉතාම ගැඹුරින් සඳහන් කරන එක චිත්තක්ෂණයක තමන්ගේ ශරීරයට හිත දාලා මේ ශරීරයේ සිදුවෙන දේවල් විතරයි කරන දේවල් නෑ. සිදුවෙන දේවල් දිහා බලාගෙන මේ ස්වභාවයෙන් හුස්ම වැටෙනවා. ආස්වාස ගන්නවා ප්‍රස්වාස ගන්නවා. ඒ ආස්වාසයෙන් මට මේ අන්තම් පටන් ගන්න තැන ඉඳලා නාස්පුඩු පුරවාගෙන ඉවර වෙනකන් දැක්කා. ප්‍රස්වාසයත් එහෙම බලනකොට තමයි තේරෙනවා දැන් ඉබිල බලන ගතියක්, සමීපව බලන ගතියක්, උත්සන්නව බලන ගතියක්, ආසන්නව බලන ගතියක්. තමයි කියන්න පුළුවන් ඒ වෙලාවේදී මං අතීතයෙන් හිත 100ට 100ක්ම මුදලා ඉවරයි. අනාගතයෙන් සිට 100ට 100ක්ම මුදලා ඉවරයි. මම ඉන්න තැනින් පිට තියෙන මුළු ලෝකෙම එන දර්ථයන් කායක අසහනයන් මට නැහැ. මගෙන් පිට යහපැත්තේ ඉන්න කවුරු කිව්වත් මට නැහැ. තියෙනවා මට කරදරයක්, තියෙනවා මට දරතයක්, තියෙනවා මට දැවිල්ලක්, තියෙනවා මට තැවිල්ලක් ඒ කයට විතරයි. එතකොට මේ අත්‍යහරින ලද ප්‍රමාදයට ලක් වෙන පුළුවන් මහා කන්දක් දුක් වෙනුවට අර කයෙන් පහළ වෙන පුංචි දුක් ටික අපි අරමුණ කියලා ගන්නවා. නිමිත්ත කියලා ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ මේ කය ගන්නේ මහා ගලක් පෙරලන්න අඩේට ගන්න පුංචි ගලක් වගේ කයට හිත දාලා කය දිහා බලාන අප්‍රමාදීව බලාන ඉන්නකොට ලෝකයක් දුක් එක චිත්තක්ෂණයකට අරන් දාන්න පුළුවන් ඒක අස්පනා අපිට දැකිය හැකියි. ඉතින් භාවනා කරන කෙනා මේක භාවනා ආනිසංශයක්ව දන්නේ නැත්තම් එයා හිතන්නේ මම ඉඳගෙන හිටියට කහ පාට දැක්කේ නෑනේ මම. මට නිල් පාට පෙනුන්නේ නෑනේ. මේ අරයා කියනවා මෙහෙම තියෙනවා මෙහෙම තියෙන කියලා මට ඒක උනේ නෑනේ. මට මේ පරචිත්ත විඥාන ඥාණය ආවේ නෑනේ. මට ආශේ යන්න බෑනේ. මට දිබ්බ චක්කු නෑනේ. කොච්චර විකාර ඔළුවේ දාගෙන ඉන්නවද කියලා තේරෙනවද බුදුරජාණන් කියන්නේ මේ කුණු කන්දල් අයින් කරන ක්‍රමයක් කියලා දෙන්නේ. අපි මේ ගෙදර ගෙනියන්න මොනවද කුණු කන්දලයක් හොයනවා. අප්‍රමාදේ කියලා කියන්නේ අපේ හිත කක්කවලට අදින එකක්. කුණට අදින එකක්. වර්තමාන මොහොතේ මෙච්චර කෙලෙස් නැතිකම තියදී ඒකට ද්වේෂ කරන හිතක් අපිට තියෙන අපි ප්‍රයෝගයෙන් ප්‍රතිපදාවෙන් බුදුන් කෙරේ ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවෙන් හරියට තිත්ත බෙහෙතක් පවන්න වගේ දුනාස්සෙක්කට අලිපුල් ගෙඩියක් කියන්න වගේ අපි බලනවා එක චිත්තක්ෂණයක් 100%ක් මේ ඉන්න කයේ පවත්තන්න ආස්වාසේ පවත්තන්න ප්‍රස්වාසේ පවත්තන්න ඉතින් ඒක ගුරුවරයෙකුට කරන්න පුළුවන් උපරිම සේවය බුදුහාමරන් කරපුණන්නේ ඔච්චරයි ඒ මනස ඒක දන්නවනේ ඒ මනස ඥානයක් පාවිච්චි කරන මේ චිත්තක්ෂණ දෙකක් කරගන්නේ කොහොමද? මේක වැඩි කරගන්නේ කොහොමද? වැඩි කරන්න කරන්න කරන්න ලෝකයක් අසහන ලෝකයක් පීඩා ලෝකයක් දැවිලි ලෝකයක් දැවිලි එක චිත්තක්ෂණ කොට දාන්න පුළුවන් නම් ඒ මනසට මේ ජීවිතේම බුදු වෙන්න පුළුවන්. ඒ තමයි ඒකට ඒ හැබැයි වෙනසේ තියෙන වටිනාකම. ඉතින් ඒ නිසා අපි මුළු දවසක්ම මහන්සිරණ කරන එක චිත්තක්ෂණ කොට දානවා. අනිත් දවසෙත් උත්සාහ කරනවා. එතන පරියන්කේ. කරලා කරලා කරලා අපිට පුළුවන් වුණ චිත්තක්ෂණ 2 3 4 5 6. එහෙම නැත්නම් හුස්ම රැලි 4ක් 5ක් 6ක් ඒක හරියට කැඳේ ගලබේරුවා වගේ හුස්ම දිහා බලාගෙන ඉන්නේ බුදුන් දැක්කා වගේ. ධර්මයේ දැක්කා වගේ. තමන්ගේ සීල සීලේ ආනිසංස වශයෙන් බලලා අනේ මේ හුස්ම දිහා බලාගෙන චිත්තක්ෂණේ අනේ හුස්මට රියලා රාගයක් එන්නේ නැහැ නේ. හුස්ම දිහා බලහින්ට ඒකල ද්වේෂයක් එන්නේ නැහනේ. නිදිමතක් නැහනේ. මට හොඳට හුස්ම ටික මේ කැඳේ ගලබීර වගේ පේනවනේ. අන්න ඒක වැඩි කිරීමට මම මොකද්ද කරන්න ඕනේ කියලා බලනවා. ඒකට කියනවා අදි ප්‍රඥා ශික්ෂාව නැත්නම් අදි ප්‍රඥා ප්‍රඥාව වඩා හොඳ කර ගැනීමට උත්සාහය. ඉතින් මේ ඥානීය බුදුහාමුදුරු කියන ඔක්කොගෙම තියෙනවා කියලා. ආයි පිටින් කවුරුවක්වත් ඇවිල්ලා උඹට මේ අර ඩිග්‍රිය තියනවාද අර පහසුකම් තියන සුදුසුකම් තියන එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ වග වෙනවා මේක පණිවිඩය දෙනකම්. ඒ බුදුමි ස්වාමීන් වහන්සේත් කියනවා මේ ටික තාම යෝගාවචරය දන්නේ නැත්නම් ඒක යෝගාවචරයේ දෝෂයක් නෙමෙයි ගුරුවරයාගේ දෝෂේ. ගුරුවරයා මේක නැවත නැවතත් කනට වක් කරන්න ඕනේ. භාවනා කරලා කරන්නේ අස් කිරීමක්, හිස් කිරීමක්, ගෙවන් කිරීමක්, ක්ෂය කිරීමක්, වැය කිරීමක් සහ නිරෝධ කිරීමක්. මොනවද විරෝධ කරන්නේ අසහනෙ දැවිලි දැවිලි දරත ගති මේක අයින් කරන්න මෙච්චර පහසුයි ලෝකයක් දැවිලි තැවිලි අයින් කරන්න කයකට සීමා කරන. ඊට පස්සේ හුස්මට හිත තියලා නාසිකාග්‍රේ විතරයි පේන්නේ කිව්වොත් කයත් අයින් කරලා නාසිකාග්‍රේ විතරයි. අන්තිමට নিকමට හිතනද භාවනා කළා යම් කිසි කෙනෙකුට අත්දකින්න පුළුවන් නම් හුස්ම ටිකත් ඉවර වෙනකම් බලන්න පුළුවන් කියලා. ඒකේ තියෙන දරතත් ඉවරයි. එතකොට මේ මනස රූප ලෝකයෙන් සමුගත්ත වෙනවා. රූප ලෝකයක තියෙන දරත අසහන සමුගත්ත වෙනවා. ඒක මේ අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. තමාට මෙතන ඉන්න පිරිස හැම කෙනාම අත්දකලක් තියෙනවා. නමුත් උංගෝ කලාතුරකින් තමයි කෙනෙක් දන්නේ මේ භාවනා උත්කෘෂ්ඨ ඵලයක් මේ කියලා. ඒ වෙලාවේ පේන්නේ බණ අහපු නැති එකන මහා පාළු වුණා, තනි වුණා, කොන් වුණා, නිකන් අසහනයකටපත් වුණා, අසරණ වුණා, බය වුණා වගේ. සත්පුරුෂයාට පේන්නේ මොකද අනේ යන්තම් සංසාරේ මං එක චිත්තක්ෂණයක් හුදේකලා වුණා. එක චිත්තක්ෂණයක් විස්රාම ගත්තා. එක චිත්තක්ෂණයක් විවේක වුණා. එක චිත්තක්ෂණයක් පිරිච්ච ගතියක් දැක්කා. එක චිත්තක්ෂණයක් සාමයක් දැක්කා කියලා. ඉතින් මේ එකම චිත්තක්ෂණය අසත්පුරුෂයා පාළුවක් තනිකමක් කම්මැලිකමක් කාංසාවක් කියලා ගන්නවා. සත්පුරුෂයා විවේකයක් නිදහසක් ශාන්තියක් කියලා ගන්නවා. ඉතින් මේ දෙක අතර තමයි බඩ අහනවා කියන එක තියෙන්නේ. බඩ නාහුව එක නා හැම වෙලාවෙම බලන්නේ සබේ තලයේ ඉඳ ගියාම ගණයා කෙරේ කුලයා කෙරේ යදී ගත කිරීම ලොකු ජයග්‍රහණයක් ලොකු ජනප්‍රියකමක් ලොකු සංසාරී ලාභයක් කියලා. නම ਸਰවඥාන්සේගේ මුළු ඉගැන්වීම තියෙන්නේ ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව නැත්නම් ගණයා තුල හිටියත් කුලයා තුල හිටියත් තමන්ගේ හිත තමන්ගේ කායට සීමා කරලා ආස්වාසිකට සීමා කරලා ප්‍රසවාසයකට සීමා කරලා ඒකේ පුංචි රහසක් තියෙනවා. Taman අල්ලන කෑල්ල ලොකු ප්‍රදේශයක් අල්ලන තෝ පුංචි ආස්වාස ප්‍රසවාස නැත්නම් ආස්වාසයේ මුල මැද අග වගේ කියලා අල්ලන්න අල්ලන්න සතියට ඒක හපල කන්න පුළුවන් ගතිය වැඩි. අල්ලන කෑනේ ලොකු නම් සතිය අඩු නම් හරියට මේ ලොකු මීයක් පුංචි පූස්පැටියකට අල්ලන්න බෑ වගේ. ලොකු පූසෙකුට පුළුවන් පොඩි මී පැටියෙක් අල්ලන්න. ඒ නිසා සතිය ලොකු වෙන්න ඕනේ අල්ලන අරමුණ පුළුවන් තරම් පුංචි කරන්න ඕනේ. එතකොට සතිය මුරුමුරු ගාලා අරෝ කාලා දානවා. එතකොට සතියට එන ගැම්ම නිසා ඊගා චිත්තක්ෂණේ ඒ විදිහටම සතිය වඩාන වඩාන යනකොට මේ පුංචි පුංචි කරලා කරලා කෑලි කෑලි කඩ කඩ කඩ කඩ කටයුතු අරමුණු නිමිටි කෙලස් අඩු කරලා සතිය වැඩි කරගත්ත ගමන් මේ දෙන්නගේ මාරුවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවමයි ආයක වෙන්න කිසි කෙනෙක් නැහැ එතන මිනිස්සෙක් නෙවෙයි වැඩ කරන්නේ බුදු හිතක් වැඩ කරන්නේ එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ ජීවිතයේදී මේ අපි ගත කරන මේ ආත්ම භාවය තුළම ඒ හිතට තෙද ගන්න නැහැටි ඒ නිසා අපි දැඬ වෙලා තියෙන විශාල අරමුණු ගෝස කොටක් උළු වේදාගෙන ඉන්නවා සතිය ඊටාම ඩිංගිත්තයි එතකොට අපිට බෑ මොනවක් කරන්න ඒකම තමයි අනිත් පැත්ත දාලා අපි ප්‍රයෝග ඥාන පාවිච්චි කරනවා කියලා කියන්නේ අපි ප්‍රතිපදාව කියලා කියන්නේ අපි ක්‍රමසා විදි යොදනවා කියලා කියන්නේ ඒ අඬුවට අල්ලන කෑල්ල පුංචි කරලා අඬුව ලොක් කරගන්නවා. එතකොට අඬුවේ මේක චිරිස්කල් අලතයි. පොඩි කරන්න පුළුවන්. ඉතින් ඒ දේ මේ භාවනා කරන හැම කෙනෙක්ම යම් යම් චිත්තක්ෂණ වල අත්විඳලා කියනවා. එහෙම අත්විඳ නැත්නම් කාටවත් භාවනා ජීවිතයක් ගත කරන්න බෑ. අන්න ඒ චිත්තක්ෂණය වැඩි කිරීමට තමන්ගේ ක්‍රමසාවිදි යොදනවා නම් ඒ කෙනාට මේ ප්‍රශ්නයක් ආපුවම මේ ප්‍රශ්නෙට සාර්ථකව මූණ දීලා ගොඩීමේ ක්‍රමය නිවනටම නෙවෙයි ඕන කරන්නේ. හොඳට දරුවන් හදන්න, හොඳට රස්සාවක් කරන්න, හොඳට වාහනයක් පදවන්න, හොඳට නිෂ්පාදනයක් කරන්න, හොඳට ආහාර ටිකක් උයා ගන්න හැම දෙයකම අවශ්‍යයි. අපි මේ ලොකු දොඩංගොඩ බදා ගන්න හදනවා වගේ තීරම් බදා ගන්න හදනවා සතියේ නැතුව. අපිට තියෙන එක දොඩමක් ගන්න අති. එතකොට අතින් අල්ලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රතිපදාව තේරුම් ගැනීම සඳහා ප්‍රයෝග ඥාන අවශ්‍යයි. යෝනිසෝමනස් කාර්ය අවශ්‍යයි. ඒ වෙනත් අපිට හැමදාම අඬ අඬ ඉන්න වෙනවා. අනේ භාවනා කරන්න ගියම සද්ද ඇහෙනවා. භාවනා කරන්න ගියම රෙදෙනවා. කොන්දේ අමාරු වෙනවා. හිතවිලි එනවා ආදි වශයෙන් අර සූදානම හොඳ නැත්තම් පසුවිම සකස් කිරීම හොඳ නැත්නම් විශේෂම සීල සමාධි දෙක හොඳ නැත්නම් ප්‍රඥා ශික්ෂාදී අපි පසුබානවා. සරුවචන් වහන්සේත් පසුබෑවා බුදු වෙන දවස රාත්‍රී වෙනකම්. අන්තිම භවික සරුවචන් වහන්සේත් පසුබෑවා බුදු වෙන රාත්‍රී වෙනකම්. එකලස් වෙච්ච දවසේ ඉතින් ප්‍රකාශ කරා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජා සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම ජය ගත්තා කියලා ප්‍රකාශ කෙරුවේ ණයට නෙමෙයි කවුරුත් කියපු දෙයක් කරලා නෙමෙයි. එතකම්ම රණ්ඩු කරලා කරලා කරලා කෙලස් ටික අඩු කරලා සතිය වැඩි කරගන්න. වැඩි කරගත්ත කමක මුරු මුරු ගාලා කන්න පුළුවන්. මුරුක්කු කනවා. අපිට වෙලා තියෙන කෙලස් ගොඩක් ඇති කරන සතිය ඩිංගිත්යි තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම අර කෙලස් ගොඩ ඇවිල්ලා සතිය පත්‍ත්‍ච්ච කබලට ඇති වතුර බින්දුව වගේ චස් කාලා ඉවර වෙනවා. ඉතින් මේදී අපිට මේ වගේ භාවනා වැඩමුළුවකදී ගොඩාක් ඒක කරලා දෙන්න බෑ. මත් ඒකේ මාත්‍රාව කියලා දෙන්න පුළුවන්. පොඩි සංඥාවක් දෙන්න පුළුවන්. කෙලස් කන්දක් ඔළුවේ දාගන්නවා කියන එක ප්‍රඥාවෙන් අයින් කරන්න මේ කය තීලා තියෙන අපිට කයට හිත ගැනීමෙන් මුළු ලෝකයක් අමතක කිරීමේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව ගන්න පුළුවන්. ඉඳගෙන හිටියත් ගන්න පුළුවන්. හිටගෙන හිටියත් ගන්න පුළුවන්. ඇවිදින කොටත් ගන්න පුළුවන්. නිදාගෙන කොටත් ගන්න පුළුවන්. අතරමැද හැම සංදිස්ථානයකදීම ඉරියාපතවල ගන්න පුළුවන්. අන්න ඒක සාක්ෂියක් කරගෙන ගත කරනවා නම් මේ භවයේදී මේ ලැබිච්ච මේ මනුසාත්ම භවයේදී අපිට මේ කය මේ කන්ද මේ ගොඩ අප්‍රමාදේ පිණිස පාවිච්චි කරන ගත්තොත් ඒක සතිපට්ඨානයකුත් වෙනවා භාවනකට ආරමුණකුත් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල හටගන්මක් වෙනවා ඒක හැම කෙනෙක්ම හටගන්න ඕන පුංචි තැනකින් ඊට පස්සේ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න ගෙනියන්න තමයි අපට මේ භාවනා මධ්‍යස්ථාන කල්යාණ මිත්‍රයෝ බණහිලි ධර්ම සාකච්ඡා තියෙන්නේ ඉතින් අපි වායේ හරියට මෙහෙවාගෙන Taman ඇති කරගත්ත මේ විවේකේ චිත්තක්ෂණයකට හෝ ඇති කරගත්ත මේ හුදේකලා බව ඇති කරගත්ත මේ පිරිච්ච ගතිය ඇති කරගත්ත මේ සාමකාමී චිත්තක්ෂණය නැවත දෙක තුන වශයෙන් වඩා ගැනීම සඳහා දෙවන්නේගේ කිසිම උදව්වක් නැහැ මේ තියෙන දේවල් යොදලා හරියට සමසේ තුන පහ දාලා පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ තමන්ගේ අතිම කරන කටයුත්තක් තියෙන්නේ. ඒක නිසා අපි සමගිව රැස් වෙමු, සමගිව සාකච්ඡා කරමු, සමගිව විසදයන්. නමුත් අපි දවස පුරාම ගත කරන ජීවිතය අප්‍රමාදයට බර කරලා අප්‍රමාදයට සාක්ෂි වෙන විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් එන්න එන්න කරදර එනවා නොයනවා කියනවා කියන්න බෑ. ඒ කරදර හරහා යෑමේ ශක්තියේදී පිට කෙනෙක්, පිට වස්තුවක්, පිට සමීකරණ මොකක්වත් ඕන කරන්නේ ඕන කරන තාක්කල් අපි දාසයි. ඕන කරන තාක්කල් අපි වාල්. ඕන කරන තාක්කල් අපි බත් බැලියෝ. දවසින් දවස දවසින් දවස තම තමන්ට ප්‍රශ්න විස්ථාගෙන යන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒක සරුවචනසේ අප්‍රමාදයේ වශයෙන් පෙන්වන නිසා සරුවචනසේගේ පිරුණම් පාණ්ඩ ඉස්සරලා අවසාන වාක්‍යයට භික්ෂුන් වහන්සේලාගෙන් අහලා තා පොඩ්ඩකින් සරුවචනසේගේ අභාවය සිද්ධ වෙනවා. මොනවත් අහන්න දෙයක් තියනවද? විස්තර කර ගන්න තියක් දෙනවද කියලා කවුරුත් අඬක් නා ගන්න. ඒකෝර සරුවෙන් කියන මෙතන ඉන්න ඉන්න කට්ටිය පෙන්ලා කියන අඩුම කෙනා සෝවාන්. එනිසා ඒ කට්ටියට ප්‍රශ්න නැහැ. නමුත් අපමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. මහන්නේ මේ සංස්කාරයෝ මේ අල්ලගෙන ප්‍රදාන තියෙන මේ කුණු කන්දල් සේරම බැහැර යන සුළුයි හැලෙන සුළුයි. ඒවා ගැන පිටිපස්සේ දුවන්න එපා. දුවන මුවන් දැකලා නිලූපලා විහි කරනවා වගේ ඒ වෙනුවට අප්‍රමාදීව ගත කරන්න මෙච්චරයි බුදු වචන මෙච්චර අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ සාරාර්ථය. ඒ ඡාද දවසේ ඒ අප්‍රමාද කියන පදේ විස්තර කරන්නයි මේ කාලේ ගත්තේ. ඉතින් මේව හොඳටම කලින් අහපු කලින් යම් ප්‍රමාණයට අත්දකපු ධර්ම කොටස් නමුත් ඒවා නැවත නැවත ඇහිමෙන් තමයි අපි තෙද ගන්නව ගන්න. බල ගන්නව ගන්න ප්‍රණීත කරගන්න. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සියලු දෙනාට එවැනි කරගෙන යන අප්‍රමාද කටයුත්ත වඩා විශ්වාසයෙන් වඩා ශීරියකින් වඩා සත්‍යයෙන් කරගෙන යන්නට ශක්තිය බලය පිණිස මේක හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා නිමාව කටයුතු කරනවා සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් අපි යටිඅන්තරදි කරන වැඩේ තමයි ධර්ම දේශනා ඉවර වුණාට පස්සේ අපි ඒක ධර්ම සාකච්ඡාවක් සඳහා වේලාව කරනවා. ඒකට කට්ටිය සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා මම රජී මහත්තයාට කියනවා ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් පරයන්ක භාවනාවේදී සිත එකඟ කර ගැනීමට අපහසුතාවයක් දැනෙනවා ආධුනිකයාට අවශ්‍ය සරල උපදේශයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා බොහොම හොඳයි අපි ඇත්තටම මේ සටහන සකස් කරනු සකස් කරන්නේ දන්න කට්ටිය එනවා කියලා හිතන්නේ මේ හැමදාම ආධුනික පිරිසක් වෙනවා වගේ අපි අපිත් භාවනා කරන හැමදාම ආධුනිකෙක් විදිහට. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම උදක්ප ඉල්ලා හිටිනවා. දැනට වාඩි වෙලා කොහොමද භාවනා කරන්න කියන එක පොඩ්ඩක් විස්තර කරන්න කියලා. ඒකෙන් පුළුවන් මට දැනගන්න මෙන්න මෙතනයි අඩුපාඩු වෙලා තියෙන කියලා කවුද කැමතිද මේ ප්‍රශ්න ලිපේකන මේ සභාවට ඒ විස්තර ටිකක් පොඩ්ඩක් කියන්න. මෙතන නෙවෙයි ඉස්සරහට. මේ මයික් එකට කතා කරන්න වෙච්ච නිසා බයද? ප්‍රශ්නේ නැහැ. එහෙම වුණත් අපි සමාව ඉල්ලනවා මොකද මේක හොඳ ප්‍රශ්නයක් සාකච්ඡාවට. වාඩි වෙන්න. මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ මට සාමාන්‍යයෙන් ධර්ම දේශනාවේදී ඒක ඒ ප්‍රශ්නේ මට පිළිතුරු ලැබුණා. දැන් කියමු බලන්න ලැබිච්ච පිළිතුර එන. මට තේරුණා දැන් පරයන්කේදී ඒ සතිය වැඩි කරගෙන අරමුණ අඩු කරගෙන හිත එකෙන් කරස් කරගන්න නෑ මට නම් තේරෙන්නේ. ඔහොම කිව්වට මට තේරෙන්නේ නෑ. කොහොමද කරන්නේ දැන් දැන් ගෙදර ගිහිල්ලා අනිත් දවසේ භාවනා කරනකොට මේ දීප උපදේශ ටික කොහොමද ක්‍රියාවට දාන්නේ? කොහොමද අරමුණු අඩු කරගන්නයි සත්‍ය වැඩි කරන්න මොකද්ද ගන්න ක්‍රමසා විදි? ආධුනිකෙක් වශයෙන් ඒකයි වැදගත්ම දේ. මම ස්වාමීන් වහන්සේගේ පිස් එකත් මම මාතර මම ඒ විදිහට ක්‍රියා කරා. නෑ ක්‍රියා කරන හැටි දැනගන්නවා. ඒක සභාවට යන්න ඕන ওই කතාවේ. කොහොමද ඒක දැන් අනිත් දවසේ ගිහිල්ලා වාඩි වෙනකොට මූලික කොහොමද හිත සකස් කරගන්නේ, කය සකස් කරගන්නේ කොහොමද කියලා ආධුනිකෙක් වශයෙන් කොහොමද කියන්නේ? මම බලපෑම් කරන තැන තමන් ඉන්න තැන සිහිය පිටවාගෙන ඉන්න. කියන්නේ කයට. කයට. එතකොට කයට හිත පිටව බව දන්නේ කොහොමද? දැන් කයෙන් පිට ගියාද හිත? කය ඇතුළට ආවද කියලා කොහොමද දන්නේ? වෙනත් අරමුණු සිතුවිලි එනවනම් බාහිරට ගියා කියලා දැනෙනවනම් හරි එතකොට බාහිරට ගියා කියලා දන්නේ ඇතුළට ආවයි කියලා දන්නේ කොහොමද? ඇතුළට ආවයි කියලා දැන් දැනෙන්න තමන් හිතිය දැන සිහිය පිහිටුවේ තමන් ඉන්නවා කියලා දැනෙනවා. ඔව් එතකොට ඉන්නවා කියලා සතිය පිහිටුවාම වැටහෙන්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද? Tamanne මොකද්ද තියෙන සහතිකේ? දැන් සතිය පිහිටියයි කියන්නේ. එහෙම එහෙම මම බරපෑම් කරන වැඩිද උසාවි ඉස්සරහ. ඒක කියන්නේ වමාරවනවා මම දැන්. මම කරන්න දෙන විරේකයක් දෙන්න හදන්න. දැන් මම හිටියා මම ගිහිල්ලා කියන්න තේරෙන්නේ නැති බව තේරෙනවා නේ. ආයෙනම් මම දැන් කියනවා. යන්න බෑ ඔතන ඉන්න ඕනේ. මේක තමයි ඇත්තටම මම අපේ අම්මට උගන්වන්න හදපු ක්‍රමේ. ඒ කියන්නේ අම්මා බාරගන්නේ හැම වෙලාවට අපි වයසක පාස හැමලා අපිට උඹලා තේරෙන දේවල් තේරෙන්නේ නැහැ කියලා. ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්න දන්නවනම් අපිට අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපි මන් දන්නේ මෙහෙමයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඩොක්කක් කරන්න වෙනවනේ. රිදෙව්ව වෙනවනේ. මට රිදවන්න ඕන කමක් නැහැ. මම දෙන්නම් පුංචි මොකක්ද කියන්නේ ඒකට ඉංගියක් මගේ ප්‍රශ්නේ මෙච්චරයි මම සතිය පිහිටි බව දන්නේ කොහොමද මම සතිය පිට කියලා හිතාගෙන ඉන්න පුළුවන් නමුත් ඒක හිතවිල්ලක්. එනවා හොඳ සද්ධාාවක් සතිය කියලා වටහා ගන්න ඉඩ තියෙනවා. නැත්නම් හොඳ සමාධියක් සතිය කියලා වටහා ගන්න ඉඩ තියෙනවා. නැත්නම් හොඳ ඥානයක් කල්පනාව සතිය කියලා වටහා ගන්න. ඒ ඔක්කොම මොඩකම්. මොකද සතිය කියන්නේ සතියනේ. දැන් සතිය පිහිටියා නැත්නම් මම එළඹ සිටියා කියලා දැනගන්නේ අපි වාඩි වුණාට පස්සේ. මම මේ සරල කරන්නයි එහෙම කියන්නේ මම මැරිලා නැති බවට දැනුමක් තියෙනවනේ හැම කෙනාටම. ඕනම කෙනෙක් බලන්න කාටකට මොකුත් නැතුව වාඩි වෙලා මොකද්දෝ සංඥාවක් තියෙනවා මම මැරිලා නැති මට නිින්ද ගිල්ලා නැති බවට මට ක්ලාන්ත වෙලා නැහැ කියලා මේක කියන්න බෑ මම පිළිගන්නවා කියන්න බැරි බව නමුත් මම හිතනවා මම මේ කියන දේ තේරෙනවා කියලා තමන් මෙහෙම වාඩි වෙලා ඇති වහගත්තට පස්සේ මම දැන් මැරිලා නැහැ මම පණ තියෙනවා භවයේ තියෙනවා මේකට සංඥාවක් තියෙනවනේ වගේ මට මේ නිින්ද ගිහිල්ලා හිණ විකාරයක් නෙවෙයි 100 විකල් වෙලා නැහැ 80 නෙවෙයි. ඒකෙන් මට නිදිමතකත් නෙවෙයි. අවදියෙන් ඉන්නේ කියලා. මෙන්න මේ තුන දන්නවා නම් මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඔය දේ තමයි අපිට ඕන කරන්නේ. ඒ දේ ගණ්ඩයි මේ ආනාපානෙ ගන්නෙ වම දකුණ කරන්නේ, පිම්බීම හැකිලිම කරන්නේ, බුද්ධානුස්සතිය වඩන්නේ, මරණානුස්සතිය වඩන්නේ, මෛත්‍රී භාව සේරම කරන්නේ වර්තමානට ගන්න. නමුත් වර්තමානට ආපු බව දන්නේ නැත්නම් බුරුවගේ පිටේ හකුරු පැටවු වගේ වැඩක් නැහැ. ඉතින් ඒකෙදී භාවනා කරන කෙනා ඒක දන්නේ නැත්නම් ඒක භාවනා කරන කෙනාගේ දෝෂයක් නෙමෙයි. ගුරුමේ පඬිස්සන් කියන්නේ ගුරුාගේ දෝෂේ. ගුරා මේක කියලා දෙන්න දන්නේ නැත්නම් නිකන් මිනිස්සු නොමගන්න එක විතරයි කරන්නේ. නොමගරින්න ඕන කමක් නැහැ. නමුත් අවශ්‍ය දේ sannivedane වෙන්න. ඒකේ ඉන්නකොට මම කරන්නේ මේ වගේ කෙනෙක් ලියට ඇදගෙන හරස් ප්‍රශ්න අහලා මේක මතු කරලා දෙන්න හදනවා. මෙයාට වෙහෙස ඇති මම මේ ඉස්සරහ තියාන කරදර කරනවා කියලා මන්ට එහෙම කරන්න ඕන කමක් නැහැ. මොකද මේ හුඟ දෙනෙක් ගොළු වෙලා තියෙන්නේ. භාවනා කළා කොහටද හිත යොදන්නේ කියලා දන්නේ. එහෙම කතා කරලා දෙනවද? දැන් ආයෙ කියන්න කැමතිද මං මං අහත් ප්‍රශ්න ඇහුවොත් උත්තර දෙන්න කැමතිද? නැත්නම් සබකොලයි. බෑ සබකොල වෙලා යන්න බෑ. අපි සබකොල වෙන්න ඕනේ අපකද කරන්න. සබකොලේ ඕනේ නැහැ ධර්මයට. ඔත්ති හරස් ප්‍රශ්න ආයත් මයික් එක දුන්නොත් හරස් ප්‍රශ්න උත්තර දෙනවා. ඒ නැත්නම් ආපහු ගිහින් වාඩි වෙන්න කැමතිද? එක්කෝ මම එක්කෝ ඕක කියනවා. ඔය කියන්නේ දෙන තමයි කියන්නේ. මම ගහනකොට දුවන්න බය බය වෙන්නේ නැහැ නේ සබකොල නැහැ නේ එහෙනම් මයික් එක දෙන්නකො ඔය ප්‍රශ්න කියවන්න ආයෙසරද මයික් එක දෙන්න අතර දෙන්න දැන් ප්‍රශ්න කියවන්න ඔයා කියවන්න ප්‍රශ්න කියවන්න ගෞණීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් පරයන්ක භාවනාවේදී සිත එකඟ කර ගැනීමට අපහසුතාවයක් දැනෙනවා ආධුනිකයාට අවශ්‍ය සරල උපදේශයක් ලබා දෙනවා. දැන් මං අහනවා Taman ගෙදර ගියාට පස්සේ අල්ලපු ගෙදර මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා ඔයා අයියේ කියන්නේ භාවනා කරන්න කෙරුවානේ අනේ මටත් කියලා දෙන්නකෝ. මාත් කැමැති කියලා. ඒකට මොනවද කියලා දෙන්නේ? කොහොමද කොහොමද හරියන්කයක් කරන්න කියලා සරලව කියලා දෙන්නේ කොහොමද? සමන්ත පහසු නිදහස් තැනක වාඩි වෙන්න. තමන්ගේ සිත සිත කායත් පිළිපවා ගන්න. තමන් ඉන්න ඉරියව්වෙන් සිහිය රඳව ගන්න. එතකොට මම අහව ආයෙ ප්‍රශ්න වුණා. යා ඉස්සරක් වාඩි වෙලා ගෙන්නලා අහන්න ඕන දැන් ඔයාට මම කියපු දේ තේරුණාද? ඉඳගෙන බැලුවද? එතකොට ඔව් කිව්වොත් එහෙම ආයෙ පිටට අත තියලා කත ගාලා හුරතල් කරලා අහන්නේ මොනවද වැටහුනේ? ඒක ගොළු වෙනෝනේ අහපු ගමන් කියන්න බෑනේ අපිට වචන නැහැනේ කියන්නේ. ඉතින් මේවස කොහෙන් හරි කතා කරවන්න එපායි. පිටු ඇද්දලන්න එපායි නැත්තම් බෑනේ සනීප කරන්න. ඉතින් කොහෙන් හරි කතා කරවන්න කියන්නේ මොකද්ද හරි ඉඳගෙන වාඩි වෙලා සම්බර වෙන මොනද වැටුනේ. මොකද ඒවා බලාපොරොත්තු වෙන මට කහ පාටක් පෙන්නේ නිල් පාටක් පෙන්නේ උඩින් යයි කියලා ජීවනසය හිතනවා අනේ මොකුත් හම්බුන්නේ නැහැ කියලා නේ කියන්නේ. දැන් මං අහන්නේ හම්බුනේ මොනවද කියලා. ඉතින් මෙයාට පොඩි දරුවෙකුට ආයන්න ආයන කියලා දෙනවා වගේ නැවත නැවත කියලා කියලා ඊට තීරුම් කරලා දෙන්න ඕනේ Taman ඉඳගෙන ඉන්න වෙලාවේදී හිත පිහිටියා නම් අතීතයට යන්නේ අනාගතයට යන්නේ පිටතනකට යන්නේ පිට කෙනෙක් නෑ මෙතන මම ඉන්නවා මම දැන් මෙතන මැරිලා නෑ නිින්ද ගිහිල්ලා නෑ ක්ලාන්ත වෙලා නෑ බා දන්නවනම් මං කියන්නේ බුදු නයි කියලා මං කියන්නේ ඕක තමයි නිවන කියන්නේ කියලා ඕක නැතුව එහාට යන්න බෑ ඒක නිවනම නෙවෙයි නමුත් මේ ඉන්න ලෝකෙත් එක බලනවා නිවන වගේ තමයි එකක් තමයි ඒකට අනේ සාදරව ගිහිල්ලා වාඩි වෙලා මෙහෙම හිත යොදන්න බලන එක. දෙක තමයි හිත යන එක. තුන තමයි කාටද කියන්න පුළුවන්කම. ඒකත ඒකෙදී අපි අන්තිම ගොළුයි. ඒකෙදී අපි අනාතයි. අපි බීරෝ වගේ. නමුත් අපි ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක් තලන්න හදනව නෙවෙයිනේ. අපි මේ සත්‍යයක් මතු කරගන්න හදාගන්න. ඉතින් ඒ නිසා මේ ආධුනිකයාගේ ප්‍රශ්නය හරි ඕජාවක් තියෙනවා. ආධුනිකයෙක් බොහෝම විවේකීව ඉඳගෙන එයාට හරස් ප්‍රශ්න අහලා හිරිහැර කරනවා වගේ පේන්නේ. පරස්පරස්නාල දීලා දැන් යන්නේ භාවනාවට හොඳටම ලෑස්තිලා නේද යන්නේ. පහිතත්ත මනස කියලා කියන්නේ ඒකට. එල්ල කරගෙන යන්නේ මං අනිදාසි කියලා දෙඤ්ඤම් කියන තමයි වාඩි වෙන්නේ. මොනද බලාගෙන මම ගිහිල්ලා මට පුළුවන් දෝ කියන විදිහට මැරෙන්න නැති බව දැනගන්න. අන කොච්චර ජීවුනක්ද කියලා. දැන් හැම හැකියාවෙම බලන්නේ අඟ ඇතුළට ගන්නනේ හිත. එන්න මැස්සෙක් වැහුවත් හොඳයි නේ වෙලාවේ. මැස්ස වහපු නිසා දන්නවනේ මැරෙන්නේ නැහැ කියලා. කැස්සක් එනවනම් හොඳයි නේ වෙලාවේ. කැස්සාව බව දන්නවනේ. එතනින් ගියාම ඇඟ රිදෙනවා. දන්නවනේ මේ ඔක්කොම ලකුණු එතකොට භාවනා හරි බවට පවන් සැලෙනවා. ඉස්සෙල්ලා හිතනවා අනේ භාවනා කරන්න බෑ මැස්සෝ අහනවා කැස්ස එනවා කකුල රිදෙනවා කියලානේ. දැන් කකුල රිදෙන නිසා තමයි මම බැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලත් නැහැ. මට ක්ලාන්ත වෙලාත් නැහැ මට කකුල රිදෙනවා. එතකොට ඒක අවබෝධයට ඇඟිල්ල දික් කරලා පෙන්න වගේ වැඩක්. තේරෙනවද? හොඳටම විශ්වාසයි. තේරෙනවද? මට නම් නැහැ. හරි අපි යනවා ඊගා ප්‍රශ්නේ. Thank you. ආවට බොහොම ස්තුතියි. ඉස්සරහට ආවට. මොකද මායේ වැඩේ පතුරු ගහන එක තමයි ඒ වෙන නැතුව කරන්න දන්නේ නැහැ. හරි. ගිල්ල වාඩි. ඈ? ගලේ ගහනවා. උස්සලම ගහනවා. ඒක ඇති. පින්වත් ස්වාමීන් වහන්සේ මේක මාස කීපයකට පෙර මම සමාධිය වැඩුණා. සමාවෙන්න මට සමාධිය වැඩුණා. දැන් සමාධිය වැඩුණේ නැත. කරුණාකර මට ඒ පිළිබඳව උපදේශක් ලබා දීමටයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. එසේම සතර සතිපට්ඨානය වඩන ආකාරය ගැන කිටි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. මට ඉතින් ප්‍රශ්න කරුණු කැඳවන්න වෙන උසාවියට. කැමති නම් මම කැමති අර ප්‍රශ්න අහලා ඒක සුද්ධ කරන්නේ අනික් කටික දැන ගැනීම සඳහා. ප්‍රශ්නේ හොඳයි. ප්‍රශ්න කරු කැමතිද ඉදිරිපත් වෙන්න එහෙම නැත්නම් නඩුව පැත්තක දැම්මට කමක් නැහැ. ආවෙන්න යන්න හොඳ වැඩි. හැබැයි මම අනම්මනම් අහනවා ඒකට උත්තර දෙන්න ඈ. හරි පළවෙනි කොට තිබුණ ප්‍රශ්නේ මීට මාස කීපයකට පෙර මට සමාධිය වැඩුණා. දැන් සමාධිය වැඩෙන්නේ නැත. හරි එච්චරයි. එතකොට මම අහනවා සභාවට කියන්නේ කියලා සමාධිය වැඩුණාම දැනුනේ මොකද්ද? සමාධිය වැඩුණයි කියලා මොකද්ද අත්විඳින්නේ? මොකද්ද අත්දැකීම? හොඳට හිත හයි ශක්තියක් වගේ ලැබිලා මේ කිසිම දෙයක් අමතක වෙලා ඇහුණට එහෙම කනට ඇහුණට එහෙම කිසිම දෙයක් හිතට ගන්නේ නැතුව හොඳට සමාධිය වැඩිලා මේ හිත හයියට වගේ දැනෙනවා පිටිපස්සට ඇහෙනවද කතා කරනවා අතපය එහෙම මොකුත් ඇහෙනවද හරි එතකොට ඒ වෙලාවේදී හිත තිබුණේ කොහෙද? අනිත් ඔක්කොම අමතක වුණානේ ලෝකෙම අමතක කරා. හිත මොකේ හිඳින වෙලාවේද සමාධිය ආවේ? මොකේද? ආ ඒ කියන්නේ හුස්ම කියන වචනේ කියවිච්ච නැති එක දෝෂයක්. Tamanට කියන්න වෙනවා මම මේ වෙලාවේ භාවනා කෙරුවේ හුස්මේ ආනාපානෙ. මට හොඳට ආනාපානෙ පිහිටියා. එතකොට ආනාපානෙ වැටුනේ මොකක් වගේද? හුස්ම ගන්න බව මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා හොඳට කැඳේ කලපේට වගේ වෙන් කරලා පේනවද නැත්නම් දෙකේ එක වගේද පේන්නේ? එකටම හුස්ම ඉහළට යන හුස්මයි පිට යන හුස්මයි වෙන් කරන්න පුළුවන්ද? ද වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන්ද? අඳුර ගන්න බෑ. එක විදිහට පේන්නේ. එතකොට මේ දෙකේ මම පිටතනක නැහැ හුස්ම හිට තියෙනවා. හුස්ම මට වැටෙන්නේ මෙහෙමයි කියලා කොහොමද වැටෙන්නේ? ඒක පීරි ගෑමක්ද, උණුසුමක්ද, සීතලක්ද, කම්පනයක්ද, චංචල මොකක් විදිහටද හුස්ම වැටෙන්නේ? එහෙමනම් අපි කොහොමද දන්නේ හුස්ම හිතේ කියයි කියලා? එහෙනම් කියන්නේ කොහොමද හුස්ම හිතේ හිටියයි කියලා? වැටහුන්නේ නැත්නම් දැන් මම මෙයා දිහා බලනකොට මට කියන්නේ මම පිරිමේ සුදු ඇඳගෙන ඉන්නේ මට මේගොල්ලෝ පේනුන්නේ නැහැ මම මෙයා තමයි දැක්කේ ඉතින් මෙයා ගැන විස්තර මම කිව්වේ නැත්තම් මම කියන බෑ බෑ ඔය බොරු කියන්නේ කියලා. දැක්ක හුස්මේ අලගිය මුලගිය ව්‍යංජන අනිව්‍යංජන අංග ප්‍රත්‍යංග මොනවා හරි අල්ල ගන්න ඕනේ. මොනවද දැක්කේ ඔය සමාධිය යන පාරේ? හුස්මේ මොන විස්තරද දැක්කේ? හිතේ தත්ත්වය කියන්නේ ප්‍රශ්නේ මම ගන්නවා. මට ඕන කරලා තියෙන්නේ හිතේ தත්වෙට එන්න ආධාර කරගත්ත හුස්ම, හැරමිටිය, අත්වලට ගත්ත දේ. හුස්ම කොහොමද වැටුනේ කියන්නේ. ඒක තමයි උත්තරේ. අනිත් දවසේ වාඩි වෙලා හුස්මේ අලගිය මුලගිය හොයන්නේ. එතකොට ඔය සමාධියට යනවා. ඒක ඒ අපි කැලේකට යනවා. වටිනා ඥානයක් තියෙන තැනක් හම්බ වෙනවා. හම්බුනාට පස්සේ අප්පු මුක්ක ගෙදර එනවා. අනිත් දවසේ යන්න යනකොට එතෙන් යන්න පාර දන්නේ නැහැ. මොකද අපි මඟ සලකුණු ඈ? භාවනා කරගෙන ඉන්නකොට මානසික වේග ගන්නවා. ඒ ඒ වෙන කොයි එක වුණත් ආනාපානයට සාපේක්ෂව මේ ආනාපානිය කරද්දිද උනේ ආනාපාන විස්තර මොනවද ඒක තමයි අපි යන නිදානෙට නැවත යනකොට මඟ සලකුණ අනිත් දවසේ වාඩි වෙන්න ඕනේ මට සමාධියත් එපා මොකක්වත් එපා හුස්ම එදා යනකොට උදව් කරපු හැරමිටිය හුස්ම මට කොහොමද පේන්නේ කියලා බැලුවොත් ආයෙත් අර සමාධියට යයි මේ හුස්ම අල්ලගන්න කරන යාළු වෙන්න කරන මේ ප්‍රයත්නේ තමයි ඉස්ලාමයේ ඉඳගෙන හුස්මත් එන්නේ ඉස්සලා හොඳට කය පట్టල කරලා සම්බර කරලා පట్టල කරනවා කියලා තියෙන්නේ. හොඳට බලනවා මම ලිහිච්ච ගතිය මේ පටන් ගන්නවාද කියලා. ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඉන්නකොට තමයි හුස්ම තේරෙන්න පටන් ගන්න. ඊට පස්සේ හුස්ම සලකන්න බුදුන් වහන්සේ. හුස්මට සලකන සම්පූර්ණ සද්ධර්මයට වගේ. හුස්මට සලකන නිවනට වගේ. ඒකල හොඳට විස්තර නිකන් චීන කන්නඩයක් දාලා බලනවා වගේ හුස්මේ අලගිය මුලගිය සේරම බලනකොට යනවා. මම මේ කියන නිසා ධෛර්යයක් එනවද නැත්නම් පටලැවෙනවද? නෑ ඒකට එනවා. ඒ නිසා අනිත් දවසේ ගිහින් දැන් මොකද කරන්නේ? වාඩි වෙලා මොකද කරන්නේ? ගිහිල්ලා හුස්ම දිහා බලන්න. පුළුවන් නම් බලන්න නැත්නම් ඉන්න කය දිහා බලන්න. හුඹක් වගේ කය හදලා තියාන පටල වෙලා. කොහොමද වාඩි වෙන්නේ නැත්නම්? එහෙම වාඩිලා හොඳට බලන්න මම දැන් ඉන්නේ සෑල්ලුවද කියලා. මම දැන් ඉන්නේ ලිහිච්ච සමබරව දින දඬු කළා මොකුත් බෑ. එම් බලාගෙන ඉනකොට හුස්ම එනවා හුස්ම දිහා ඊට පස්සේ හුස්මට සලකනවා බුදුන්ව වගේ හුස්මට සලකනවා නිවනට වගේ එතකොට ඔය සමාධිය ලැබෙනවා ඉදිරියට වෙච්ච ගැන මම ස්තුතිවන්ත වෙනවා මට නිවසේදී විනාඩි 30ක් පමණ භාවනා යෝගියෝ සිටිය හැකිය. මෙම ස්ථානයේදී සල්ප වේලාවක්වත් භාවනා යෝගියෝ සිට සිටීමේ නායක. පැමිණ සෑම දිනකම සිදුවේ එයයි. මේක හේතු කොහොමද දැන ගැනීමට කැමතියි. මේ ප්‍රශ්න කරුත් මම සභාවට කැඳවන්න කැමතියි. නමුත් එකයි මට දැනගන්න තියෙන්නේ මෙහෙදි සක්මන් කරනකොටයි පරියංක කරනකොටයි වෙනසක් දැනෙනවද කියලා මට දැනගන්න කැමතියි. මේ ප්‍රශ්න කරුට ඉඳගෙන ඉන්නකොටද මේ කතා කරන්නේ නැත්නම් ඇවිදිනකොටද? ඉදිරිදී සක්මන් කරනකොටයි මෙහි සක්මන් කරනකොට අතර වෙනසක් නැද්ද? ගෙදර දීඳගෙන ඉන්නකොටයි මෙහෙ දීඳගෙන ඉන්නකොටයි වෙනස නම් ලියලා තියෙනවා. අන්නේ තොරතුරු සභාගත කරන්න කැමති නම් ප්‍රශ්න කාර ඉදිරිපත් වෙන්න කැමති නම් මම කැමති හරස් ප්‍රශ්න අහන්න. ඉතින් කැමති නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යමු. ඊකන ප්‍රශ්න කරුට ප්‍රශ්න ඉතර වැදගත් නැහැ. ඒ නිසා නම් ඊගා ප්‍රශ්නට යමු. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේ සිට භාවනා කරගෙන යන විට වරාණතුර කියන භාවනා උදින් වැඩිගෙන යන විට ඊටාම අතීත සිද්ධියක් පෙනී සිටිනවා. ඉන්පසු භාවනාව ඇරෙහිනවා. මම දැටි කරන්නේ කෙසේද? මේ වගේ භාවනාදී වැටෙන බොරු වලවල් හයක් තියෙනවා. මේ එකක්. ඒ නිසා සුතමේ ඥාන වශයෙන් ගත්තොත් අතීතාන දහනං චිත්තං වික්ඛෝපාන පතිතං කියලා අතීතයට ගියොත් හිත වික්ෂෝපයටපත් වෙලා සමාධිස පරිපන්තෝ සමාධි කැඩෙනවා. මේ එක චර්යා. සමහර කට්ටියට අනාගත ප්‍රතිකංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ අනාගත ගැන කල්පනා කරලා ලොකු තොරණක් ගන්න දෙනවා අර දේ සංවිධානය කරන්න දෙනවා මේක කරන්න හදන එක සමාධි කැඩෙනවා. මේ දෙක ඒකේම දෙපැත්ත අතීතේ අනාගතේ. තව එකක් තියෙනවා භාවනා කරනකොට භාවනකට හිත නැමිලා හිත රැඳිලා අම්මෝ මට හොඳ සමාධියක් ආවා මට හොඳ ආලෝකයක් පහරනවා කියලා ඒකේ නිමග්න වීම නිසා නිින්දකට වැටෙනවා හිත ගිලා බහිනවා. එහෙම නැත්නම් භාවනා කරගෙන යනකොට බාහිර සද්දාව කියලා හිත සැලිලා බාහිර වික්ෂිප්ත වෙලා යනවා. එහෙම නැත්නම් හිත සීතල වෙලා හැංගිලා මොනවා වුණාද කියලා දන්නේ නැති හිත සැඟවි ගන්න නිදිමතට වැටෙන ගතියක් වගේ එනවා. එතන හිත අලු කොටකට ගලක්වා වගේ සම්පූර්ණ වික්ෂිප්තර ඉස්සලා කියපේක නැගේ මෙහෙට ආවට පස්සේ කොහොමඩක් අතින් තැම්පත් වෙන්නේ නැහැ. ඒ වගේ භාවනා කරනකොට එක්කනාටම නෙවෙයි එක එකනාට මේ වගේ කරුණු හයක් වෙනවා. ඉතින් මේ ගැන විග්‍රහ කරනකොට කියනවා වයසට ගිහිල්ලා භාවනා කරන අයට බොහෝ විට අතීතය ගැන කල්පනා කරලා පශ්චාත්තාපය වෙයි. තරුණ දියුණුව බලාපොරොත්තු වෙන අයගේ අනාගතය ගැන සැලසුම් කරලා එන ගතිය වැඩියි. ආසියාකරේ වයයට අන අතීතයේ කල්පනා වෙනවා වැඩි බටහිර ලෝකයට අනාගතය පිළිබඳ කල්පනා වෙනවා වැඩි. ඒතර රාග චරිතයට එනේන අරමුණට ආස වෙලා අනේ මට භාවනා හරි ගියා රේ මේ කියලා හිත සලා ගන්නවා. ද්වේෂ චරිතය පොඩි දෙයකින් වෙච්ච ගමන් ද්වේෂයක් ඇති කරන මට මෙහෙම කරන්න බෑ මේ ළඟ ඉන්න එකනක් අහිනවා වැස්ස වහිනවා මැස්ස වහනවා කියලා පොඩි දේවල් වලින් සැලෙනවා. එහෙම නැත්නම් තව කෙනෙකුගේ හිත අරමුණට හිත දානකොට ඒක නිසා මේ සැඟවි ගන්නවයි කියලා හිත ලීන භාවයටපත් වෙලා වෙච්ච දේ කියා ගන්න බැරි විදිහට මත් වෙන ගතියක් එනවා. එහෙම නැත්නම් හිත වික්ෂිප්ත වෙනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ මම කවුද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ භාවනා කරපු මිනිහට විතරයි. අනිත් ඔක්කොම මේ කොයි චරිතයට අහු වෙනවද කියලා දන්නේ නැහැ. අපි ජීවත් වෙනකොට අපි හිතාන ඉන්න දේ වෙනයි පහනට අරමුණට දැම්මට පස්සේ තමයි කනකොකා ඉගිලෙනකොටයි පේන්නේ සුද. එනිසා මේක විශාල තමන් ගැන තමන් හොයාගත්ත කාරණාව. මගේ හිත අතීතයටයි දුවන්නේ. අනිත් දවසේ බාහනකට බලන මේකමද එන්නේ මට නැත්නම් අනාගතයටත් දුවනවද? නිදිමතක් එනවද? ඇවිසිල්ලක් තියනවද? රාගෙත් එනවද? ද්වේෂත් එනවද කියලා දැනගන්න දැනගන්න තමන්ට මමයා කියන්නේ කවුද කියන එක පිටකෙනුගේ දැනුමකින් තොරව තමන්ටම දැනගන්න පුළුවන්. මේක හුඟක් කරලාට පශ්චාත්තාප වෙන පැත්තෙන් තමයි එන්නේ. නමුත් මේ ක්‍රමයට පිට ක්‍රමයක් නැහැ. මේ භාවනාව හම්බෙන අතුරුඵලයක්. තමන් අරමුණු කරන අරමුණේ විස්තර අහන්න පුළුවන් මම මේ අම්මයින් අහුවා වගේ ඒක එක පැත්තකින් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ දුර්වලකම පේන්න පටන් ගන්නවා. ඒක හරියට රෝග නිర్ణයක් කරනවා වගේ. තමන්ගේ තියෙන ලෙඩේ විශේෂඥ වෛද්‍යවරට ප්‍රශ්න අහලා අහලා අහලා මෙන්න මේකයි ලෙඩේ කියන ඊට පස්සේ බෙහෙත් දෙන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසෙත් මේ විදිහටම කළා බලන්න අතීතයේ දියොමනද වැඩි, පශ්චාත්තාපෙම වැඩි, ඒ නිසා සමාධිය කැඩීමද මගේ වැඩි කියන එක තරහෙන් නෙවෙයි දැන් බලන්නේ. දැන් බලන්නේ රෝග නිర్ణයක් කරන නැවත නැවතත් එහිම යොදා බලන කෙනෙක් විදියට. ඒ නිසා මේක සීලක අඩුපාඩුවක්වත් පුද්ගලික දෝෂයක්වත් වුණියමක්වත් කවුරුත් කරපු ශාපයක් නෙවෙයි. මම කියන්නේ කවුද කියන එක දැනගැනීමේ ක්‍රමයක්. මේක බුදුරජාණන් තීරණයෙන් පේන. උන්වහන්සේට ආශාංශ ඥාණයෙන් පේන වෙනස භාවනා කරන වෙනසක් තියෙන අතීතයේ දුවන ගතිය කියලා. දැන් බුදුන් නැහැ. දැන් අපි සභාවට ඉදිරිපත් කරනවා මමත් දැන් ටික ටික ටික ටික මම කියන්නේ කවුද කියලා දැනගන්නවා කියලා. ඒක අත්තරද්ද කරගන්න එපා. උගව දෙයක් හිතන මේ වෙන්නේ සීල නැති නිසා, මෙහෙම වෙන්නේ සුතමේ ඥාන නැති නිසා, මෙහෙම වෙන්නේ මං කරපු අකුසලයක් නිසා කියලා. එහෙම කරන්නේ මේ හයෙන් එකට හැම එකම වැටෙනවා. සමහරවිට දෙක තුනකට වැටෙනවා. හරියට ඉතින් දන්නවනම් කල්යාණ මිත්‍රෙක් කාට කියලා කියන්න පුළුවන් නම් ඒක බඩේ විසක් තිබිලා විරේචනකින් අයින් කරා වගේ. ලයිව් එකකින් එළියට දාගත්තා වගේ. නැත්නම් කුරුලාවක් තිබිලා පුරු එළියට ගත්තා වගේ. gediyak ඇවිල්ලා ඒක විෂ එළියට ගත්තා වගේ මේකට තරහ වෙන්න එපා. අපි භාවනා ලෝකේ තමයි දැනගන්නේ අපි හැම කෙනෙක්ම ඇතුලේ පුදුමාකාර දුකක්. ගැට ගැහිලා, ගල් වෙලා, අර්බුද වෙලා තියෙනවා. භාවනාවේ මේක ටික ටික ටික ටික කොච්චර තම තම කොච්චර තම තම එන්න පටන් ගන්නවා පුළුවන් තරම් එන්න දෙන්න. අලුත් දෙයක් නෙවෙයි තිබිච්ච එකක් දැන ගැනීමක්. ඒ නිසා මේ ප්‍රශ්න කාලෙක මම ඉල්ලා ඉන්නවා. අනිත් දවසෙත් භාවනා කරනට එන්නේ අතීත හිතවිලි මැද ආවට තරහ වෙන්න බෑ ඒකට එන්න ඇති. දැන් සිංහල වේදකමේ නයිවිසක් අහපු ගමන් නයාගේ කාපු මේ වනමුකේ තියලා වටෙන්නේ පත්තු බඳින්නේ. වනමුකෙන් ගන්නවනේ විස එළියට. තුවාලේ වහන්නේ නැහනේ. සිංහ වේදකමේ විස වේදකමේදී වනමුකේ අරලා තියෙනවා. ඒකෙන් එළියට ගලනවා. ඒ වගේ තමයි මෙතනදී බුදුරජාණන්සේ වනමුකේ පාදනවා. පෑදුවාට පස්සේ තමන්ගේ චරිත ලක්ෂණ එන්න පටන් ගන්නවා. ඒක භාවනා නොකරන අයට කියන්න එපා. සම්පූර්ණ පටලවා ගන්න. මේ කට කතා වලට ඒව නෙමෙයි. මේක භාවනා කරන පිරිස අපි සාකච්ඡා කරනකොට ආ තේරුම් ගන්නවා මේ විෂක් සුරුවක් එළියට ඇදලා දැනිලා. ඒ නිසා මේක නැවත නැවත එන විදිහට සාදරයලා භාවනා කරන්න වැඩි කල් ඔය කියන යකාට නටන්න හම්බෙන්නේ. ඉන්නත් ස්වාමීන් වහන්සේ දැන් ප්‍රශ්න දෙකක් ඉදිරියට තියෙනවා ප්‍රශ්න දෙකක් කියන කාරණා දෙකක් වැඩිදී දෙවිවරුන්ට සමහර ප්‍රේතීන්ට ප්‍රාත්මවල තමන් කරපු පාපින් වරණට දෙන කුසල අකුසල් පෙනෙන බව සමහර ධර්ම පුස්තකවල සඳහන් වේ. වරණට දෙන විමානවත්තු ප්‍රේතවත්තු සුගති උප්පත්තියක් වන මිනිසෙන්ට පෙර කරන ලද කුසල අකුසල් නොපෙනීමට හේතුව කුමක්ද? දෙවිකාණේ තියෙන ගල් පර්වත විමාන කරගෙන සමහර භූමාට දෙවිවරු වාසය කරන බව පබ්බත ප්‍රේතයන් කොටසක් සිටින බවද ඇතැම් දහම් පොත්වල සඳහන් වේ. මෑතකදී පුවත් පුවත්පතක සමහර ආහාර වර්ග ඒ ගල් මත දැමූ කල අතුදාන් වන බව වන නිසා ඒවා ගන්නේ ඊට සඳහන් ප්‍රේත වර්ගද දැන් මේක පළවෙනි කොටස ඕනෙම මිනිසෙකුට දැනගත්තා කිය අතීත කර්ම. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ප්‍රේතික්ෂයක් වෙන්න ඕනේ නෑ. භාවනා කරන ඕනේ ප්‍රේතික්ෂයක් තමයි. කතා දෙකක් නෑ. භාවනා කරනකොට ප්‍රේත ගතිය මතුවලා ඉන්නේ. නැත්තම් අපි හිතන්නේ සුවඳ විලෝම ගහගෙන මොන ආලවට්ටම් කරගෙන එළියට නාගෙන නාලවට්ටම් නටනකොට පෙන්න භාවනා කරන්න ගියාම මේක ඇතුලේ යකා තමයි ඉන්නේ. ඒ නිස නිස නිල්ලව ගහලා දෙන පෝස්ටර් එකක්. ඔබ භාවනා කරලා ඇත්ත දැකපු දවසේ දුවන්න පටන් ගනී යකෙක් දැක්කයි කියලා කියනවා. භූතයෙක් දැක්කයි කියලා. මේක ඇතුලේ වෙන්නේ මොකෙක්වත් නැහැ. ඔය ප්‍රේතයෝ කියලා කියන්නේ ඕ ඔය යක්කම එහාට මෙහාට කරලා මේ ඇතුලේ ඉන්න කට්ටියම තමයි. පිට මොකක්වත් නැහැ. ඒ භාවනා කරනකොට අතීත කර්ම හොඳට පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක පේනකොට අපි ඒක පැත්තක දාලා අනේ මට නරක අපතක් වෙලා තියෙනවා මේ සයිත් කවියක් කියන්න බැරිද විරිත් තුනක් ගැට ගන්න බැරිද කියලා අර පේන දේ පැත්තක දාලා ඉතින් අර මේ දුවනවා අහනවා අතහැරලා. නිසා භාවනා කරන හැම එකකටම පේනවා හැම එකම ප්‍රේතෙත් තමයි. ගල් මේකට කියන්නේ මොකක්ද අර කියන ගල් පුවෙත් ගල් පෙරේතෝ ගල් උඩ දාපුවා මොකක් කනවා මොකට පෙරේතෙක් වෙන්න ඕනේ ඉතින් හැම එකෙම ගල් ආඳලා තමයි ඔය මවා බෑමේ විතරයි ওই මනසකම පෙන්වන්න හදන්නේ බුදුජානනාංශ ඉස්සරහට ගිහලා කාටවත් නටන්න බෑ බුදු බුදුන්සේ ආලවට්ටම දිහා නෙවෙයි බලන්නේ ඇතුළේ පේනවා බුදුජානනාංශ ඉන්න වෙලාවේදී එක මිනිහෙක් භික්ෂුන් වහන්සේට බීලා ඇවිල්ලා ගෙනල්ලා සංඝයා ගෙනත් දාපුවා කකුල් දෙක බුදුහමර පැත්තට දාලා දපලා බීගෙන ගන්න ඕනේ කියලා තියෙනවා. ඔය අකා ඉස්සර පෙර ආත්මික විලකට අධිපති වෙච්ච විලට ආපු කෙනෙක් මරාගෙන ගන්න පුළුවන් වරේ ලැබිච්ච යමයාගේ යකෙක් වෙලා හිටියේ. මමයි මගේ සහෝදරයෝ යොතෙන් ගියාට පස්සේ සහෝදරයෝ වතුර ගේන්න දෙන්නම අහංගා ගත්තා. මම දැනගෙන මම දැක්කා ගිය ලකුණු විතර යාපු ලකුණු නැහැ කියලා මම ළඟ ඉන්නකොට මෙයාම ආවා මයි ළඟට මනුස්ස ස්වරූපෙන් ඇයි කිව්ව ඇයි ලන්දාරියා වතුර තියෙද්දි බොන්න නැත්තේ බහැපන්කෝ කියලා. ඒතර මම ඇහුවතෝ කවුද කියලා. මනුස්ස ස්වරූපෙන් ආවේ යකාට බොරු කියන්න බෑ. ඊට පස්සේ කිව්වා මම මේ මේ විලට අධිපති යක්ෂයා කියලා. එතකොට කවුද ඒ වරේ දෙන්නේ? මට යම රජුක දුන්න. මොකද්ද තෝගේ වරේ? මෙන්න මේ සීමාවට ඇදලා වතුර පෑගුණොත් මට අයිති වෙනවා. දැන් ඔබ හන්දි ඉන්නේ ගොඩ. මට වහන්සේ ගන්න බෑ. ඊට පස්සේ තෝ ඕකෙන් ගිහිලා කොහටද යන බව දන්නවද? අනේ මන් දන්නේ නෑ. ඊට පස්සේ තමයි දේව ධර්ම ජාතකේ දේශනා කළා. ඊට පස්සේ කෙනෙක්ට බණ කියන්න මං හඳුන් කිරිපැන් වලින් නාවපන් ආසනයක් පනවපන් වැඳගෙන බණ අහපන්. බණ අහලා වුණාට පස්සේ තමගේ සහෝදර දෙන්නත් බේරගෙන ගිය පෙරේතයා තමයි දැන් මහාන වෙලාවිලා පෙරේතකම් කරන්නේ කියලා අතීත ජාතකේ පෙන්ලා දෙනවා මේ බලනකොට පේනවා මේ අකා පිස්සු කෙලක නාවෝ පාර තමනුත් Taman දිහා බලන සුළුවෙන් ආනපානෙ තමයි බලන්නේ. ඒකට මේ ප්‍රේතාත්ම ටික තේරම පේනවා. එනිසා බය වෙන්න එපා. මේ නිකන් අතන ප්‍රේතයෝ ඉන්නවා මෙතන ප්‍රේතයෝ කියනවන හොඳටම බලන්න ඕන නම් ලොකු කණ්ණාඩියක් ඉස්සරහට යන්න ටක් ගන්නකොට පේනවා. හැබැයි නාලා යන්න පොපමට්ටම් දාන්න නැතුව. ඔන්න එතකොට පේනවා ඇතුළේ ඉන්න පෙරේතයාගේ හැටි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉස්සරහට කාටවත් නටන්න බෑ. උන්වහන්සේ බලන්නේ ඔය පිටේ ආලවට්ටම නෙවෙයි. ඕගොල්ලන්ට එහෙම නැතුව බලන්න ඕන ටෙලිවිෂන් එක බලන්න. ඔක්කොම ලස්සනට ඇඳලා, කියුටෙක්ස් ගාලා, ඇයි බෑම පාට කරලා. එතකොටත් ඇත්තටම අජූයි. පෙරේදෙකට වැඩිය කැතයි. නමුත් ඒගොල්ලෝ හිතනවා ලස්සනයි කියලා. භාවනා කරන අයගේ ආලවට්ටම් මොකුත් නැහැ. අපි ඔක්කොම දන්නා නිරිසත්තු. අපිට ඕනේ මේ පෙරේතාත්මෙන් ගැලවිලා නියත ගතිකෝ සම්බෝධි පරායනෝ ලද්දස්සාසෝ මේ ශාසනයේ ආස්වාදයක් ලබා ස්පාසුවක් ලැබලා ආය අපායට යන්නේ නැතුව ගතියක් ස්ථිර කරගන්න ඕනේ කියලා තියෙන නිසා නැත්නම් අපාය. මොන්නම විදියකින්වත් ආය මේ අපායට යනවා කියන එක වළක්වන්න බැරි නිසා තමයි දැනටමත් ඒ වගේ නිරිසතෙක් ප්‍රේතේ කෙලස් කිව්වට පස්සේ තියෙන්නේ නැහැ සීමාවක්. ඒ නිසා මේ පළවෙනි ප්‍රකාශය පොතේ තියෙනවා නමුත් ඇයි මිනිස්සයා දිවි ලෝකෙට ගියාම පේන්නේ නැති කියන කතාවෙත් පොතේ නැහැ. පොතේ ඒකක් තියෙනවා. මේ මනුස්ස ලෝකෙින් දැදිමත් තියෙනවා. ඒකට යන්නේ ඉස්සෙල්ලා මේ පේන දන්න ආස්වාද ප්‍රසවාසයක් හොඳට හුරු කරන්න. හුරු කරනකොට ඒකට බාධක ස්වරූපෙන් එන්නේ මගේ ප්‍රകൃතිය තමයි. ඉතින් ඒක බලන්න කවුරක්වත් කැමති නැහැ. හුඟ දෙනෙක් හිතන මේ භාවනාවේ වැරද්දා, සීලේ අඩුපාඩුවක්, මගේ දෝෂයක් කියලා නෑ. ස්වરૂපේ තමයි. ඒක නිසායි ඔය විද්‍යාඥයෝ බලන්න කැමති නැත්තේ. ඒගොල්ලෝ අන්වීක්ෂ වලින් බලනවා, දුරේක්ෂ වලින් බලනවා පිටට. ඒ ධර්මරාජ කොලෙජ් එකේ විද්‍යා ප්‍රදර්ශනයක් තිබිලා ඒකේ කියලා දුනා සද්ධාහයක් දීපුවාම මේකෙන් බලපුවාම පුදුම සතෙක් පේනවායි කියලා හදලා තිබුණා. ඉතින් ඔක්කොම සද්ධාහය දාලා බලන ඇතුලේ කණ්ණාඩියක් තියෙනවා. ඉබිල බලනකොට පේනවා පෙරේත ඇතුලේ ඉන්නවා කියන්න ලැජ්ජායිනේ ඊගාව එක්කනට කියන්නේ එයාත් වෙනවා එයා සද්ධාහයක් දාලා ඉබිල බලලා කරවන්න යනවා ඇතුලේ කණ්ණාඩියක් තියෙනවා. බුදුහාමුදුරුත් අපිට කණ්ණාඩි අල්ලලා වෙනවා උඹල කොච්චරම අවාපෑම් නටන්න ගියත් උඹලගේ හෘදේ සාක්ෂිය දන්නවා කොච්චර කැත හිතක්ද තියෙන කියලා. ඒක මොකද්ද කියලා දකින්න නම් අපි හීනවල දකින්නව දකින්න. හීනවලදී බයලජ්ජ නැහැ. හීනදී වෙන ප්‍රകൃතිය. ඒව අපිට මේ පුංචි කවුළු අපි කවුද කියලා පෙන්වන්න භාවනා කරනකොට ආනපාන සංසිඳනට පස්සේ අපි සෑහෙන අඩහීන තැනකට යනවා. අඩ නිින්ද තැනට ගියාට පස්සේ සද්ද ඇහෙනවා, රූප පේනවා, නෑදෑයෝ පේනවා, මමයා පේනවා. මේවා දකින්නත් බය වෙන තරම් ඒ නිසා මේ ප්‍රකාශ ප්‍රත්‍යක්ෂේ නැති නිකං කෑලි අහුලගත්ත පොතේ දැනුම භාවනා කරන්න. ඒතකොට තමගේ ප්‍රകൃතිය ඇති හැටිය මමයා කවුද කියලා හොඳටම දැනගත්ත හැකි. ඒකට කිසි කෙනෙකුට නිග්‍රහ කරන්න හිතෙන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ගාම තියෙන කෙලෙස් මයිලන්නේ තියෙනවා. මගේ නැති කෙලස් තියෙන තව එක මිනිහෙක්වත් නැහැ. මට වැඩිය ගුණවන්තයෙකුත් නැහැ මේ ලෝකේ. ඉන්න හරියක් ඉන්නේ ගුණවන්තකම හුවා දක්වන අය. භාවනා කරන අය අපි ඔක්කොම හදා බෙදා ගන්නවා. අපි ඔක්කොම එකම බෝට්ටුවේ ඉන්න කට්ටිය. එකම අසුචි වලේ ඉන්න අසුචි පණුවෝ. පිරිසිදුවක් නැහැ. පිරිසිදු වෙන්න උත්සාහ කරන එක විතරයි අපේ වෙනස. ඒ නිසා පොත්පත්වල දැනුම තිබුණාට කමක් නැහැ. නමුත් භාවනා කරලා බලන්න. එතකොට තමයි අඩු ගානේ Tamange ප්‍රകൃතිය දැක්කහක්. එතකොට අනුන්ගේ ප්‍රകෘතියටත් පස්සේ පාරේ කැපෙන්න ඉඩ තියෙනවා. සර් ස්වාමීන් වහන්සේ මාහට භාවනාවේදී ආසනයේද පටලේ ශරීරයට සැහැල්ලුවක්ද අපහසුතාවක් නොදැනේ. ඇතුල් වන පිටවන හුස්ම හොඳින් දැනේ. ඒ නැති වී තුනිමියයි. සමහර අවස්ථාවලදී පපුවේ සියුම් වේදනාවක් ඇති වේ. පසුව නිදිමත ගතියක් දැනුණත් භාවනාවේ සිටින බව දැනේ. මේ පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මම හිතනවා අවංකව භාවනාවේ දැකිච්ච දේවල් කියලා පුරුදු වෙච්ච කෙනෙක් කියලා මේක ਸਰවචනanse විස්තර කරන්නේ ශුන්‍යතාව විස්තර කිරීම හරහා දවසක් ਸਰවචනanse මේ නිකාර මාතුපාසා දෙන්නේ පූර්වරාමේ සවැත්තුර ඉස්සරහ පැත්තේ තියෙන තැන ඉඳද්දී ආනන්ද සාංශ ඇවිල්ලා වැඳලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ උභාස්මේ ශුන්්‍යත විහරණයක ඉන්නවයි කියලා කියනවා ශුන්්‍යත විහරණය කියලා දෙයක් කියනවා මේ මට මේ වෙලාවේ පොඩ්ඩක් ඒක කියලා දෙන්න. ඒක ආනන්දාංග පුත්‍රයන් කියනවා ආනන්ද ඒක ඉගෙන ගන්න වටින දෙයක්. මම ඔබට ශුන්්‍යත විහරණය කියලා දෙන්නම් කියලා. දැන් අපි ඉන්නේ මිගාර මාතු පාසාදෙනේ. ඔව්. දැන් මිගාර මාතු පාසාදේ ඉන්න අපිට හරකංගෙන් බල්ලංගෙන් ඌරංගෙන් එළුවන් වෙන ප්‍රශ්න නැහැ නේ. අපි අතහැරලා ඇවිල්ලානේ තියෙන්නේ. අපි මෙතෙන් ඇවිල්ලා මේ සීලයක් සමාදන් වෙලා ඉන්නවා. අපිට රත්තරන් මිනිමුතු මැණික්කොල ප්‍රශ්නයක් නැහැ අපිට ග්‍රාම සංඥාවකුත් නැහැනේ ගමේ ගෑනු පිටිමින්ගේ වැඩකුත් නැහැනේ මෙතන ඉන්නේ සංඝයානේ ඒ නිසා අපිට අරඤ්‍ය සංඥාව තියෙනවා අරඤ්‍ය සංඥාව අපි කොච්චර අගය කරනවද කියනනම් අපිට හරකුන්ගෙන් බල්ලන්ගෙන් එන කරදර සියල්ලම අපි අයින් කරලා ඉවරයි. ඒෙන් කරදර දෙන්නේ නැහැ. රත්තරන් මිනිමුතු වලින් යන කරදරත් නැහැ. ගෑනුන්ගේ මිරුන්ගෙන් එන මේ ග්‍රාම සංඥාවක් නැහැ. අපිට තියෙනවා සංඥාවක්, තියෙනවා දරතයක්, තියෙනවා වෙහසක්, අරඤ්‍ය සංඥාවක්. හොඳයි. <clears throat> දැන් අපු ඔබ ගිහිල්ලවලම වාඩුණයි කියපන්. ඔබ වාඩිලා කයට හිත දාපුවාම දැන් ඌරන්ගෙන් හරකන්ගෙන් බල්ලන්ගෙන් එන සංඥාවක් නැහැ. රත්තරන් මිනිමුදු සංඥාවක් නැහැ. ගෑනු පිරිමි සංඥා අරඤ්‍ය සංඥාවක් නැහැ. දැන් අපිට තියෙන්නේ කාය සංඥාව විතරයි. ඒක ටිකක් බඩ දනවා, පපුව තද වෙනවා, අනම්මනම් තියෙනවා. ඒකේ දරතේ තියෙනවා. ඒකේ අසහනේ තියෙනවා, දැවිලි දැවිලි තියෙන නමුත් උඹට ගම හරකෙන් බල්ලන් ඌරන්ගෙන සීළු සංඥාවක උඹ නිදහස්. පතරම් මිනිමතුගෙන සංඥාවෙන් නිදහස්. ඥාන පිරිවි ග්‍රාම සංඥාවෙන් නිදහස්. අරඤ්‍ය සංඥා නිර දැන් කය සංඥාව තියෙනවා. ඊට පස්සේ නාසිකාග්‍රේ තියලා කය මතක කරයි කියන්නේ. එතකොට දැන් තියෙනවා කරදර ටිකක් නාසිකාග්‍රේට සීමා වෙච්ච විතරක්. අනිත් සියල්ලම අයින් වෙනවා. දැන් නාසිකාග්‍රයත් ආනාපාන වැටුන්නේ නැහැ කියලා කියනවා. ඒකට සංකරදර ඔක්කොම ගියා. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කරදර වෙනවා. යනකම් අපිට මොකක් හරි එකක් තියෙනවා. ඒකේ ওই තද ගතියක්, තැළු ගතියක් තියෙනවා. අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන එහෙම එනවමයි. ආනාපාන කරන මෙතන විස් මුණක් බැඳා වගේ. එහෙම නැත්නම් හිරිවැටෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහුවා වගේ බරගතිය හැලු කරනවා. කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. ඒක අපිට උදව් වෙනවා. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ මේ තමයි මම ජීවත් වෙන මිනිස්සෙක් බවට ලකුණ කියලා ඒ එන සංඥාව කරදරයකට නෙවෙයි ගන්නෙ නිමිත්තකට ගන්නවා ගොඩාක් කරදර අයින් කරන්න මම මේ පුංචි සංඥාවකට පොඩි කරගෙන තියෙනවා හරි කොක්කෝම මම ගෙවන් කරලා ඉන්නේ ආන්නේම කරගෙන කරගෙන කරගෙන අයින් කරන වැඩ පිළිවෙලක් අත්ත බලනකොට මේ ඇවිල්ලා තියෙන්නේ කයට එන දරත තියෙනවා මොකද බාහිර ලෝකයේ අතීත අනාගත අතන මෙතන අනිත් පිරිමි ගැන ඥාන ගැන සංඥාවක් නැහැ අන්න ඒක ශූන්‍ය කිරීමක්, ගෙවන් කිරීමක්, අස්පස් කිරීමක්, ඡේ කිරීමක්, වැය කිරීමක් මේකේ තව ඉස්සරහට යන්න යන්න මෙව්වත් හිමීට හිමීට හිමීට හිමීට පහනක තෙල් ඉවර වෙලා පිටිපන්දමක් පිච්චිලා ඉවර වෙලා යනවා මේ එන ඉතුරු වෙච්ච ටික ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. අන්නේ විදිහට මේ තියෙන දුක් කරදර ඉවත් කරන පැත්තෙන් නිවන දිහා බැලුවොත් අපි ලෝකා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ඒක නෙවෙයිනේ හොයන්නේ. අපි වෙන මොකද්දෝ හිතාන ඉන්නවා. අර කම්බුවේ මේ කම්බුවේ කියලා. ඒ අනුවයි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රශ්න. අපි අරගෙන තිනවා විනාඩි 40ක් විතර කාලයක් ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න හොඳයි. ගොඩක් වෙලාවට පේපාරෙන් පිට ගිය ප්‍රශ්න නෑ. ඉතින් අපේ සතිವಾರයේ අපේ භාවනා දවස නිම කරන්න ඉස්සර වෙලා වෙන කාට හරි මේ දීප උත්තර මතින් හෝ අහ ප්‍රශ්න මතින් හෝ වෙන ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවනම් කමටහන් සුද්ධ කරගන්න ඕනේ නම් කරුණා කළ ඉදිරිපත් කරන්න කියනවා. එහෙම නැත්නම් අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරන්න හැදලා. අවසයි සෝමනහස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සෝමනහස දැන් භාවනාව කරද්දී මම ඉඳගෙනදීම සමාධියට මගේ දැන් ආනාපාන සතිය දෙවිලා මේ උස්මත් පිට වෙලාම මට කිසිම දැනීමක් නැත්තත් මමපත් වෙනවා එතනින් එහාට ස්වාමීන් වහන්සේ දැන් මම දැන් මට හුස්ම දැනීමක් නැති ඒ තත්යක ඉන්නේ නැද්දී දැන් මට සිතිවිලි බඩ කිසිම බාධාවක් නැතුව තියෙද්දි නමුත් මේ සිතිවිලි වගේ නිකම් මට ඒකේ මුලැමැදාග එහෙම කියන්න බැරි තත්ත්වයක් තියෙනවා සිතිවිලි වගේ දේවල් එනවා යනවා දැනෙනවා. නමුත් ඒක මේ ඒ මොහොතෙත් ඒ තුල ගිලා බහින්නේ මට මේ මේ දේවල් පේනවා කියලා. භාවනාව අවසන් වුණාට පස්සෙත් මට මේ දේවල් දැක්කා කියන එකක් නැහැ. නමුත් මම සතියෙන් ඉන්නවා. මට එහෙම බොහෝ පීඩාවක් නැති වුණාට බොහෝ පීඩාවක් නැහැ මට. සාමාන්‍ය මේ සමහර අවස්ථාවල් භාවනා කරද්දී නිතරමත් නෙවෙයි ස්වාමීන් වහන්සේ. මට එහෙම බාධාවක් එනවා. ඒ බාධා බුදුජානන්සේ එහෙම සඳහන් කරනවා මේක ඇත්තටම බාධාවක්. නමුත් ඒක හපලා කන්න පුළුවන් තරම් පුංචි කරලා තියෙනවා. මහා කන්දක් නෙවෙයි. මේ අතීත අනාගත ලෝකේ තියෙන ප්‍රශ්න අරකංගෙන් බල්ලංගෙන් ඌරන් යන ප්‍රශ්න නෙවෙයි. ඒත් එක බලනකොට අපි මේ සියල්ල බගවන් කරලා පොඩි කැලක් අරගෙන තියන්නේ. ඒක අපි manussකම තියාගන්න, භාවනා කරන බව දැනගන්න වර්තමානයේ ඉන්න බවට සංඥාවක්. මේකට වෛර කරන්නවත් නෑ. බුදුසෙන්ස කියනවා මේකට සතිය කියපා. මේකට සම්පජඤ්ඤය කියපා. මේකට ප්‍රමෝදය කියපා. මේකට ප්‍රීතිය කියපා. මේකට පසද්ධිය කියපා. මේකට සුඛය කියපා. කියලා මේ ඉතුරු වෙච්ච ටික නිකන් මතක සටහනක් විදිහට මං ආපු ගමනේ මතක සටහන විදිහට ගත්තා මේක හොඳ දෙයක්. දෙක ඒක ඒ බලන හැටි. දෙක මේක පරියන්කේදී විතරදම දෙන්නේ මට සක්මන් කරනකොට ගන්න බැරිද? මට නිදා ගන්න ගියාට පස්සේ මට මේක ගන්න බැරිද? නිවි සනසිල්ල බත් පිටක් කරනකොට පැසිකිලි කරනකොට පලාටි කඩ ලියනකොට මේකට යන්න බැරිද කියලා බැලුවොත් මේක අහවල් තැනට අහවල් ඉරියාවට සීමා වෙච්ච විවේකයක්ද නැත්නම් ඕනේ ඉරියවක ඕන තැනක් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් තේරෙන්න පටන් අර ගනි මේක ඉරියව්වකට සීමා වෙලා නැහැ. තැනකට සීමා වෙලා නැහැ. ඒක තමයි ඒක තැනකදී අල්ලාගත්ත දේ හැම තැනම විහිදුවලා බැරිම තමයි යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. Brahmacharya ජීවිතයේදී අපි මේ එක තැනකදී ගත්ත දේ බලනවා අනික් ක්‍රියාවල අනිත් හැමලෙදිත් ගන්න. ඔට්ටු. තේනවද? එච්චරයි. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඒකන සම්මා කම්මන්ත කියලා. ඒකන සම්මා වාචා කියලා. නිසා අනිත් හැමලෙදි මේ විවේකයට බාධා වෙන මොනවාර තියෙනවා නම් මාරපාක්ෂිකයි. මේ අපිට එහෙම කරන්න බෑ. ඒ වගේ දේවල් අතාරින්න බෑ. නමුත් ඒවා අඩුතරන්ට යෙදෙන තැනට ගියා නම් ඔන්න සම්මා ආජීවය හරි ගියා. සම්මා වාචා හරි ගියා සම්මා කම්මන්තේ හරි ගියා. ඒ නිසා හොඳට මතක තියාගන්න මට කියලා කොන්දක් පණ කියනවා. මට කියලා පෞරුෂත්වයක් කියනවා. මට දීලා වීරකමක් තියෙනවා නම් මම මේ දැන දැන මොකටද මේ අස්සඳර තිබේ නම් යන්න බාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසී. බුදුහාමරගෙන් කුත්‍ය කරලා ඉවරයි. ඔබට කරන්න පුළුවන් කියලා පෙන්ලා දෙනවා. දැන් ඔබ ඊටු ඥානෙ පාවිච්චි කරපන්. ඉතින්දා වැඩවලදී පුළුවන් තරම් මේකට ගැළපෙන්න. එහෙම උනේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. අතීත කරදර එනවා. නමුත් හෙට යොදන්න ඕනේ මේ කරදර නොවන ක්‍රමයකට. ඒ මිනිස්යාගේ ඒ ජීවිතය පොඩි දරුවට පවා තේරෙනවා ඉන්දෙන්න කරදර අඩු ජීවිතයක් කියලා. කිසි කෙනෙකුට කරදරයක්වත් නැහැ මිනිස්යා දන්නවා අද කරදරෙන් හෙට කරදරේ අඩු වෙන තැන. ඒක තමයි ලෝකෙට දෙන හොඳම නිහඬ බණ. එචා අපිට ලොකු අගකීමක් තියෙනවා.